පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඒ වගේම අපි සාදර වෙමු. අනිකුත් අවස්ථාන රූපව පැනනගින ප්‍රශ්න වලට සභාවෙන් ඉඩ ලැබෙන පරිදි අපි ඒ තාක් රජී මහත්තයා ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි අපේ හැමදෙරණේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ භාවනාවේ ඇතිවන නීරස බව කතා කළා. මේ නීරස භාවයේ ජීවිතයේ ගිහි සහ සමාජීය ක්‍රියාවන්හිදී සමහර අවස්ථාවල දැනේ. මේ භාවනා කිරීම නිසා ඇතිවන ක්‍රියාවලියක් බව හැඟේ. මෙම නීරස භාවයේ ගිහි කාන්තාවන් වන මටත් දැනුණත් ගෙදර සහ සමාජීය වගකීම් සහ යුතුයකම් පැහැර නොහැර කටයුතු කිරීමට ක්‍රියා කෙරේ. බෝසත් කුමරු ගිහිගේ අතහැර ගියත් අප ඉතිහාසයේ කාන්තා පක්ෂය මෙසේ පවුල සැමියන් සහ දරුවන් සිටේදී ගිහිගේ අතහැර ගිය බවට මට මම අසා නැත. මේ වද්දක්සේ නොව කාන්තා පක්ෂයට එසේ කිරීමට අපහසුතාවයක් ඇති බවට කියාපෑමක් පමණය. යශෝදරා කුමරිය පවා මහාන වූයේ තම සැමියා සහ තම පුතණුවන් පැවිදි වූ පසුවය. මෙවන් සමාජීය පසුබිමක ගිහින් කාන්තාවන් අභියෝග වලට මුහුණ දෙමින් ධර්මා මාර්ගයේ යෑමට ලොකු ප්‍රයත්නයක් දරයි. අද භාවනා වැඩමුළුවේද 160ක් සහභාගී වන යෝගීන් ගිහි කාන්තාවන්ය. මෙවන් වාතාවරණයක ඔබ වහන්සේගෙන් කාණිකව ඉල්ලා සිටින්නේ ගිහි ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙමින් මාර්ගඵල ලබා නිවන් සුවේ අත්විඳීමට කරන මේ ප්‍රයත්නය හොඳින් කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි පතමි. ත්වන් සරණයි. මේක නෑ කියන්න බෑ. ඒක බරපතල ප්‍රකාශයක් තමයි. නමුත් අපිට බෞද්ධ ඉතිහාසයේ තියෙන තේරි ગાතා ඒක තමයි ඒකට අඳුරේ මුරගා කියන දේ එදා මිදා තුල වෙනසක් තිබිලා නැහැ. එදත් තිබිලා තියෙන බෞද්ධ ඉන්දියානු සමාජයේ ප්‍රාග් බෞද්ධ ඉන්දියන් සමාජයේ කාන්තාවකට මෙච්චරක්වත් තැනක් තිබිලා නැහැ. තාමත්ම ඒ කියන්නේ කාන්තාවකට ආත්මෙන් භාගයයි තියෙන්නේ කියලා පාද පරිචාරිකාව කියන නම තමයි දීලා තියෙන්නේ. පුරුෂයන්ට අතින් පයින් බැල මෙහෙවර කිරීම තිබිලා තියෙන්නේ. ඉතින් ඒකෙදී සර්වජන් වහන්සේත් ඒ වගේම නිගණ්ඨනාත පුත්තත් දෙන්නම පැවි කාන්තාවන්ට පැවිදීමේ අවස්ථාව ලැබලා තියලා තියෙනවා. ඉතින් ඒකෙන් ලැබිච්ච පුංචි ඉඩපාඩුවෙන් ගන්න බල උපරිම ප්‍රයෝජන අරගෙන මුරගා කියපු කතාවල් තමයි තේර තේරි ගාතාවල තියෙන්නේ ඉතාමත්ම సౌందర్యාත්මකයි. ඒක කියවලා බලන්න කියලා බැලුවට පස්සේ පේනවා අපිට මොනවද කේන්ද්‍රී ගන්න තියෙන්නේ. ඒ කාලේ තමයි තිබිලා තියෙන්නේ නියමම ඒ අපහසුකම නපුර අමිහිරියාව. ඉතින් ඒක අදට වැඩි වැඩි අඩු කියන්න බෑ. නමුත් ඒ ඇත්තෝ මූලා මුල් විචයතෝ. ඒ නිසා ඒවදී කියවලා බලන්න පල්ලිවල ඔයදට නෑ බෑ කිව්වොත් නම් බෑම තමයි. එහෙම නෑ බෑ කියන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ කෙලස් වල ඥාන පිරිමි ගතියක් නෑ. ඉතින් යුතුයකම් වගකීම් පැහැරීමක් කරන්න ඕනේ නමුත් මේ ධර්මයේ කනකොට යුතුයකම් ඉබේම gediye දිච්චාම කුප්පියෙන් ගැලවිලා වැටෙනා වගේ ගැලවිල්ලක් තියෙනවා. අමුයෙන් අමුවම කන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉදුණාට පස්සේ gediye කොහොමවත් වැටෙනවා. ඒ නිසා භාවනා කරන භාවනා කරනකොට මේ ගැලවුම් මාර්ගය පිරිමික් කියලා ලේසි නෑ. කොහොමඩක්වත් ලේසි නෑ. ඒක සරුවචනසේ විස්තර කරලා තියෙනවා. පිරිමික්ගේ පැත්තෙන් බැලුවත් තමංගම අඹුසිංගිත්ත හොඳටම වයසට ගිහිල්ලා 60 පිල්ල හොට බිම ඇරලා හිටියත් දිරච්චගේ පොල්ලතු පැලේ මේ පැත්තෙන් එන කපුට ඒ පැත්තෙන් යන්න පුළුවන් තරම් වැහැරිලා තිබුණත් අදරයට කන්න ලැබු කට්ටක මුංගට අහුරක් විතරක් තිබුණත් හෙට උදේ සම්පූර්ණ හම්බ කරන්න තියෙන දෑකැත්තක් විතරයි ඒකත් ගෙවිලා තිබුණත් බුද්ධ ඥානසේ කියනවා මේ දිරච්ච අඹු සිඟිත් අතාරින්නත් බෑ. අර දිරච්ච පැල අතාරින්නත් බෑ. බාගට ගෙවිච්ච දෑකැත්ත අතාරින්නත් බෑ. ලබු කට්ට අතාරින්නත් බෑ. ඉතින් කොහොමද කුමරු කුමරියන් ගී ගී අතාරින්නේ? ඒක කොහොමද තමයි. ඉතින් අපි හිතනවා ඒක මේ ගැනු නිසා බෑ, පිටිමි නිසා බෑ, බෑරි නම් බෑ. මොකටද බෑ. ඉතින් අපිට කියන්න තියෙන්නේ බෑ කියලා, බැරිය මලේ බෑ කියලා, බැරිය මලේ බෑ කියලා, බැරි මලේ බෑ බෑ බෑ. බැරිය කාට බෑ පුළුවා ගන්නවා. එච්චරයි. ධර්මය කියන්නේ අපිට වැඩි බොහෝම හාස් අහස්කම් තියෙන එකක්. ඒ නිසා තමන්ගේ කටයුතු කරන්න වෙලාවට ඒ හැකිල්ල දිගහැරලා තියෙයි. ඒ නිසා මේ ඉඳගෙන කල්පනා කරුවොත් අපි කල්පනා කරන්නේ මාරපාක්ෂිකව. නමුත් අපි හටන් හටම්බිමක ඉන්න පිරිසක්. ඉස්සරහට ගිහිල්ලා සටන් කරන පිරිසක් සටන පරදින්න ඉස්සලා පාවා දෙන්න එපා. ඒ හැම කෙනෙකුට ඒක හැම කෙනෙක්ගේ සටනක් මෙහෙවන්නත් බෑ. ඒ නිසා බෙල්ල ගියත් අපි දිගට හටන් කරනවා බෙල්ල ගියත් කඳ පයික් කියලා. ඉන්නේ එකයි තියෙන්නේ. එදාට ඥාන පිරිම මට්ටම ඉක්මනවා. ඉතින් ඉක්මවා ගන්න ලැබේවා කියලා 160ම ප්‍රාර්ථනා කරන අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගතතර ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳ මූලික දැනුමක් හෝ නැතිව 9 වෙනි දින මම නිස්සන්න වනේ භාවනා වැඩසටහනට සහභාගී වුනිමි. නමුත් ආනාපානය තුළින් චිත්ත ඒකාග්‍ර කරගන්න අයුරුත් ඒ අතරෙදී අපගේ සිතට කාවදින අනෙක් සිතුවිලි ප්‍රහාණය කරගන්නේ කෙසේද කියා දහමෙන් හා විද්‍යානුකූල මනාවට පැහැදිලි කරන ඔබ වහන්සේ නිසා මට භාවනාවෙන් කෙලෙස් නැති කර ලෞකික හා ලෝකෝත්තර සපතක් ළඟා කරගත හැකි විශ්වාසය ලැබුණි. නමුත් අද වන විට gederin පැමිණ දින 8ක් පමණ ගත වී ඇති අතර සමහර වෙලාවට නැගී එන කාමසිතුවිලි යටපත් කරගන්නේ දැඩි අසීරුවෙනි. එම වේලාවට නැවතත් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කීපවරක් කියා එය නැති කර ගමි. කෙටි උපදේශක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේ කරන්නා වූ මෙම සේවය නිසාවෙන් නිදුක් නිරෝගී සම්පත්‍ති සමග නිර්වාණ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. කාමයේ තියෙන බරපතලකම තේරුම් ගන්නකම් කාමේ ප්‍රහාණය කරන්න බෑ. අපි හිතුවොත් මේ කළු ලෑල්ලක ලියුප එකක් චෝක් කැලක ලියුප එකක් ඩස්ටර් එකෙන් මකනවා වගේ මකන්න පුළුවන් කියලා. ධර්මයේ ඔච්චර ගැඹුරු වෙන්න ඕනේ නෑ. ඒ නිසා අපි වරක ජය ගන්නවා ආයෙ වැටෙනවා. ආයෙසර කපේම ක්‍රමසාවිදිලින් ආයෙ සරණට යනවා ආයෙ වැටෙනවා. ජය ගන්නවා වැටෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි මේ කාම නැත්තම් චන්දුප සංගත සංහිත හිතවිලි වලට අණ කරන්න පුළුවන් තත්වයට යන්නේ. ඉතින් එතෙන් දෙනකන් අපි කීප වතාවක් වැටෙනවා. කීප වතාවක් නිඳාව ලබනවා. කීප වතාවක් පසුබානවා. එනමුත් ඒක පසුබෑමක්වත් ඒ ඔක්කොම යුදෝපක්‍රම මිස මේ කරගෙන කරගෙන යන්නේකයි එවැනි කාම හැඟීම් මතුවලා තියෙද්දිත් මේ Brahmacharya ජීවිතේ නැත්නම් යෝග ජීවිතේ එහෙම නැත්නම් මේ නිතිපතා කාලසටහනට වැඩ කරන මනුස්සයට තමයි දෙවියෝ බ්‍රහ්ම වඳින්නේ. එතකොට කාමෙන් නැතුව ඉඳගෙන කාලසටහන වැඩ කරනවා කියලා දෙයක්. එච්චර වඳින දෙයක් නැහැ ඒකේ. ඒ තරම්ම මේක මේ බරසාරයි, ගම්භීරයි. ඒ ගම්භීරකම තියේද්දිත් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව දිගට අරගෙන යන්නේකයි ඒකේ දක්ෂකම ඒ බෝස්තන් වහන්සේ මේකේ අමාරුකම දැනගෙන එක ජාතක කතාවක තමන්ගේ විස භාග පැත්ත කාන්තාවන් නොදකින කැලේකට වෙලා මන භාවනා කරගෙන හිටියා. ඉතින් ඒ පිළිබඳ හැඟීමක්වත් නැහැ. හිත හදාගෙන ඉන්නකොට තමන් ඇසුරු කරන ඒ වනපන්ත තේනාසනේ කොටිය ළඟ තියෙන ගඟේ කාන්තාවක් කෑ ගහගෙන උදව් ඉල්ලන සද්ද ඇහිලා එළියට කියලා බලනකොට තරුණ කාන්තාවක් ගඟේ ගහගෙන යනවා. ඉතින් අර අනුකම්පාවට කියලා ගොඩගත්තා. ගොඩගත්තට පස්සේ කාන්තාවට කිව්වා මම මෙතෙක් කල Brahmacharya රැක්කා. මේ රජසපතාරි ඒකට ඔබ දැන් පේන්න හිටපු ගාම මගේ Brahmacharya නැති වෙනවා. ඒ නිසා උඹට කරන ලොකුම උදව්ව තමයි මට උඹ මට කරන ලොකුම උදව්ව මට පේන්නේ නැත්නම් හිටපන්. මට මේක දකින්න අරින්න එපා. දැකපු ගාම මට කාම එනවායි කියලා. ඊට පස්සේ මේ කාන්තාව මේ බෝතන් වංශයට කියනවා මනුස්ස ලෝකේ මන්තරන් හිරියාර විඳපු කාන්තාවක් නැහැ. තවදුරටත් මට මනුස්ස ලෝකෙට යන්න බෑ. ඒකේ අමනියෝ ඉන්නේ. කාම බලාත්කාරකම් කරන මිනිස්සු ඉන්නේ. ඒ නිසාමට අවසර දෙන්න නොපෙන්නන පැත්තක එහා කන්දේ මට කුටියක් හදාගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ කියනවා හැබැයි එක කිවිසුමයි මේ පැත්තට එන්න එපා. මම මේ පැත්තට එන්නෙත් නෑ. මොකද ඒ දේ කරන්න බෑ කියලා. ඉතින් එහෙම ටික කාලයක් ගිහිල්ල මේ මේ තාපසයා ගල්ලේ ඇතුලේ කාන්තාවකට උස්සන්න බැරි තරම් ගලකින් ගල්ලෙන්දර අවුරගෙන ජීවත් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික කාමේ නැගලා එන්න පටන් ගත්තා. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට කල්පනා වුණා වෙන කරන්නම දෙයක් නෑ කාන්තා ගාට යන්න ඕනයි කියලා. ඉතින් ආයෙසරයක් ගල්ලෙන් ඇතුළට ගිහලා කාගෙන ඉන්නවා මේක වළක්වන්න බෑ. ඉතින් ඒ කාමේ වැඩිකමට අන්තිමට ගිහිල්ලා ගල්ලෙන්දර උස්සලා අඩයක් තියලා දැන් ලෙන්දරෙන් ලෙනෙන් එළියට රිංගනවා. දැන් දන්නවා ගිය ගමන් ඒ කාන්තාව Tamanට ඒ කාම සීවණයෙන් ආදාර කරනවා. මොකද දෙයයන් වගේ සලකන නිසා. ඉතින් මොකද්ද මම මේ රකින්න Brahmacharya කියලා? කඳ එලි ඔලු එලියේ කඳ ගලයට කකුල් දෙක ලෙන්දොරේ තියේදී ගල උස්සන්න තියලා තිබුණා අඩේට ගහනවා පයි. ඒකට ගල වැටලා මැරලා යනවා. ලෙන්දොරේ මැරලා යනවා. මොකද එළියට ගියාට ගියොත් ආයෙ බෑ. ගියොත් ඒ තියෙන තියෙන පියවරක් පාසා ඒ කාන්තේම තමන්ගේ කාමේ නැගලා තියෙන්නේ. අර කාන්තාව කාම අරමුණක් වෙනවා. ඒ කාන්තාවත් බොහොම ගරු කටයුතු විදියට උදව් කරයි කියලා දන්නවා. ඉතින් ඒ නිසා හරියට ගල යට ඉඳගෙන කල්පනා කරනවා මං එළියට ගියොත් මෙච්චරමයි වෙන්නේ කියලා අඩේට තිබ්බ ගලට පයින් ගහලා එහෙම මැරිලා කියන ජාතක කතාව බුදුරජාන්සේ බුදු වුණාට පස්සේ පෙන්නනවා. ඉතින් ඒ කාමෙට කියනවා කාමෙට යුද්ධෙටයි ඕන දෙයක් වළංගුයි. කාමයටයි යුද්ධයටයි ඕන දෙයක් වළංගුයි. ඉතින් ඒක නිසා එහි දෙයක් එක්ක අපි අඩු ගානේ යුද්ධ ප්‍රකාශ කරන එක පවා මහ පොළොව කම්පා වෙනවා. ඒ යුද්ධ ප්‍රකාශ කරලා ගත කරන එක චිත්තක්ෂණයක් පාසා ඒ පුදුමාකාර හටනක් මේකේ තියෙනවා. ඒක තේරෙන්නේ ඒ කාමයේ උද්දීපන වෙලා ආපු වෙලාව. අපි කොච්චර දාස වෙනවද අපි කොච්චර තුච්ච වෙනවද අපි කොච්චර තරම් නොවන දේ වෙනවද හොඳටම දන්නවා. ඒ ඇති වෙන ගර්හිත தત્ත්වේ නමුත් කාමයේ තරම්ම අන්ධ කර. අචක්කු කරනෝ. අනිබ්බාන සංවත්තනිකෝ. පඤ්ඤා දුබ්බලී කරනෝ. ඉතින් ඒ කාමයට එක්ක 100%ක් අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ හු ලෝකෙක අපි මේ දවස් දෙකක් සිල් ගත්තා, තුන හතරක් සිල් ගත්තා, හතරක් පහ සිල් ගත්තා කියලා කිව්වහම ඒ හැම චිත්තක්ෂණයක්ම සූචකයක් වැඩ කරනවා වගේ Brahmacharya රකින්න හැම චිත්තක්ෂණයක්ම වැටෙනවා මේ පැත්තට. අනිත් පැත්තට ගියාට පස්සේ ඊට පස්සේ ඉතින් ආය හොදලා ගන්න හදන්න එපා කඩාගෙන ගියා. ඉතින් ඒ එහෙම කාමීත්‍යචාරය කරනාට බැනලා වැඩකුත් නැහැ. මොකද අපිට අයිතිවාසිකමක් නැහැ. මගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්න. එහෙම කවුරු විශ්වාස කරනවා නම් ඒ කාමයාගේ තියෙන gambhiratwe දන්නේ නැතුව. ඒ නිසා අපි අනික් අයට සාක්ෂි වෙලා විනිවිද පේන චර්චාවක් ගත කරගෙන පුළුවන් තරම් බයලජ්ජා ඇති කරගෙන පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කරගෙන පුළුවන් තරම් එවැනි කිට්ටු පරිසරයකට නොයන විදිහට මේ ගන්න ප්‍රයත්නය ඒකට කියන්න තියෙන්නේ විහිං හිර ගෙදරකට වැටිල්ලක් කියලා. තමා විහිං තමන් කඳ උරකට වැටිලා ඉන්නවා එළියට යන්නේ නැතුව ඒක නිසා එකිනෙකාට එකිනෙකා සහයෝගය කරගෙන මෙතෙක් හරි කරගෙන ගියේ Brahmacharya ජීවිතේට ස්තුති කරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. මේ අතින් අපි අසරණයි අනාතයි ඉතින් ඒක නිසා කාම ලෝකයක ජීවත් වෙනවයි කියලා කියන එක එවැනි කෙනෙකුට තන්නේ කර දඟගයක්. ඒ වන්දිවට මේ මිනිස්සු එකේ යෙදිලා මේ ගුණ ධර්ම නැතුව ඒකේ ගත කරමින් අනුමුත් කාමයට පොළඹවමින් අනික් අයට වැඩියෙන් පොළඹවන්න පුළුවන් එක නම් වැඩියෙන් ජනප්‍රියයි කියාගෙන වැඩියෙන් සල්ලි හම්බ වෙනවයි කියලා කියාගෙන යන මේ පරිසරයේ යන මේ manussත්වයේ යන මේ සભ્યත්වයේ ශිෂ්ටාචාරයේ මොනම මන මන ගතියක්වත් නැහැ අමන ගතිය විතරයි තියෙන්නේ. නිසා කරුණා කරලා මතක තියාගෙන ඉන්න හැම එකකදීම මම ඉවර කරන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ? අපි කොහෙද උන්දලා එලවන්නේ? පොඩි කාලේ ඉඳලම මේ අහස් කුරට ගිනි තිබ්බා වගේ පත්තු කළ ඇරියට පස්සේ කොහෙද යන්නේ? අපි නම් කොහොම හරි හැට පිරුණානේ. අරුන් ඉන්නේ භද්‍රයව්වනේනේ. කොහෙද යන්නේ? අපි මේ රජයේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ යටිතල පහසුකම් කියලා. අපි රජයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ sannivedanaye වැඩි වෙනවා කියලා. අපි මොනවද රජයෙන් බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය කියලා කාම වර්ධනය. මුක්කක්කත්ම නැහැ කාමෙමයි. ඉතින් ඒකට ඉක්මනට ගෙනියන එකට අපි වැඩියෙන් ඡන්ද දෙනවා. ඉක්මනට අපි කාමෙට ගෙනියන එක. ඉතින් પરම්පරා කීයක් ඉස්සරහට මොකද වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ පළවෙනි රෝගයට රටවල් වල දැන්. මොකද වෙලා තියෙන්නේ පළවෙනි ලෝක රටවල පුළුවන් ද අපව හරවන්න. කවදාවත් බෑ. ඒ නිසා අපි යන්තම් තාම කියන බෑ අපිට ජාම බේරගත්තයි කියලා මේ මට්ටමේ ඉන්නකොට ඊගාහ પરම්පරාව ගැන කල්පනා කරන්න. කල්පනා කරලා ඒ කුමන නැටුම් කෙලි කවට සීනාදා අරස වෙන එකයි තියෙන්නේ. ඒ නිසා සාමූහිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. පෞද්ගලිකවත් අපි ඒ සඳහා සැදී පැහැදී ගත කරන්න ඕනේ. මේක ප්‍රශ්නයක් නැත්තම් අභ්‍යාසයක් එහෙම නැත්නම් අභියෝගයක් වෙලා තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි. අනේ කිසිම තැනක නැහැ. අනේ කිසිම තැනක Brahmacharya කතා කරන්නේ කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ශාස්ත්‍රූරු ඉඳලම එහෙම ගෝලෙන්ගෙන් ඉල්ල හිටියේ නැහැ. ਸਰවඥාචර්ය සුද්ධ වශයෙන් ඉල්ල හිටියා. අබ්‍රහ්මචාරී අක්‍රොක්චාරී ඉල්ලගෙන හිටියා. ඉතින් අපි ඒක ඉල්ලගෙන තමයි අපේ ශිල්පද රකින්නේ. ඉතින් ඒ නිසා ඒක න ආඩම්බර වෙන්න බෑ. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඒ තරම්ම ගම්බිහිරයි නිසා කවදාකවත් මොනම හේතුවක් නිසාවත් තව කෙනෙකුට කාමයේ ඇති කරන්න උත්සාහ කරන්න එපා. අන්ගිනේ කාමේ රමණය කරනකොට ඒක අභිරමණය කරන්න එපා. මේ කාමයේ කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතු කරන දිය කිසිං හමාර කරන ග්‍රාමීය කෘත්‍ය නෙවෙයි. ලස්සන රූප බැලිල්ල. ලස්සන සද්ද ඇහිල්ල. ලස්සන ගන්ධ රස පහස විඳිල්ල. මේක සැපයි කියාගෙන මේකේ දරුණුත් එක්ක එකට සංభాෂණ කරගෙන කාණිය දාගෙන නටන්න ගියාම යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ලට ගුල්ලෝ ගන්න ගන්න දෙයක් නැහැ. ඒ නිසා පරිස්සම තමයි එකම දෙයයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ පරයන්ක භාවනාවේදී සමාධියක වරණ ඇතුළේ තදබල සමාධියක නොව සිටින විට හදිසියෙම කය තවත් සැහැල්ලු වී උඩට යනවා වගේ දැනුනි. ඒ අවස්ථාවේ සමාධිය පෙරට වඩා තදබලව තිබුණි. නමුත් මේ තිබුණේ ස්වල්ප වේලාවකි. ඒ නැවත පෙර තත්ත්වයට පෙරළුණි. මෙම තත්ත්වය කුමක්ද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. එහෙනම් තව ඉස්සරහට යන්න පින් තියෙනවා කියලා තියෙනවා. ඉතින් නැවත නැවතත් ඒ தത്വෙට යෑම සඳහා අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහ කරලා අනුග්‍රහ කරන්නේ ඉල්ලන එක නෙවෙයි. ඒක නැතුණා කියලා කනකාටු වෙන එක නෙවෙයි. ඒ පරිසර සාධක දෙමින් ඒ Tamanට අප භූමිය, කැප භූමිය, එහෙම නැත්නම් Tamanගේ ගෝචර භූමිය පුළුවන් තරම් හුරු කරගන්න මොකද්ද මේ කියන එක නෙවෙයි ඕන කරලා තියෙන්නේ. ඒක පස්සේ ඕනේ ලේබල් එකක් දාගන්න පුළුවන්. මේ ලැබිච්ච කෙලෙස් අඩු తত্ত্বය හුරු කරගන්න. සිද්ධි කරගන්න. වශී කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට සමහර දිනවල ඉක්මනින් සමාධියට පැමිණේ. සමහර දිනවල සෑහෙන වේලාවක් ගත වේ. ඊයේ එක් පරයන්කයකදී එසේ සෑහෙන වේලාවක් ගත විය. එවිට මහත් වෙහෙසක්ද දැනුනි. එසේ හුස්ම ඉහළට පහළට ගනිමින් සිටන අතර හදිසියේ කයට සිත යොමු කෙරෙමි. එවිට කය සහ අතපය වල දැනීම් කිසිවක් නැති බව දැනුනි. ඉන්පසු ආනාපානයේ ඉබේ වෙන්නට හැර නිසල්මනේ සිටීමේ මගේ ප්‍රශ්නය නම් ආනාපානය සංසිඳෙන්නට ප්‍රථම කයේ දැනීම නැතිව යනවාද මා සිතා සිටියේ ආනාපානයේ සංසිඳුණු පසු කයේ දැනීම නැති යන බවය. මෙය පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඒ වගේ අනිත්‍යතාවයට ඉඩ තියන්න කය තැම්පත් වෙලා ආනාපානේ හරියන්නත් පුළුවන් ආනාපානේ හරි වෙලා කය තැම්පත් වෙන්නත් පුළුවන් මේ ඔක්කොම අනිත්‍යයි. කොයි එක වෙලත් කොයි එකට යන්න පුළුවන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා අවිරුද්ධ ප්‍රතිපත්තිය අපන්නක ප්‍රතිපත්තිය දයන්ද Tamanට පේන ඉදිරිපත් වෙන හැමදේම පණවිඩකාරයෙක් හැමදේම බණක් තියෙනවා හැමදේම ගැඹුරක් තියෙනවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවිය යුතුයි කියන එකටයි අවිද්‍යාව කියන්නේ මෝඩකම කියලා කියන්නේ අයෝනිසු මනසකාරය කියලා කියන්නේ ඒක නිසා අපි අර වෙත පැමිණෙන සද්ධර්මයේ කොන් කරනවා අපි අර දන්න න්‍යාය පත්‍රයට දන්න සමීකරණයට ගැලපෙන්නේ නැහැ ඒ නිසා දන්න සමීකරණේ පැත්තක තියන්න. වෙන දේ කොයි එකත් ඇති හැටි කියලා බලන්න ගියාම මේවා උණයි කියලා ආතතිගත වෙන්න දෙයක් එහෙම නැත්නම් අසහනයක් ඇති කරන දෙයක් නැහැ. ධර්මයේ අනුව ධර්මයේ ඉස්සරහා ඕනම දෙයක් ඕනම දෙයක් පාටපත් වෙන්න පුළුවන්. ඒකට යෝගාවචරයට අසහනයක් එන්නේ මේ අනිත්‍ය සංඥාව ගත යුතු තැන නිත්‍ය සංඥාව ගත්තොත්. අනේ ඒක දකින්න පුළුවන් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ සැකේ මතුවෙන්නේ මේ අසහනේ මතුවෙන්නේ මේ වෙනස් වෙන දේ නොවෙනස් බව ප්‍රාර්ථනා කිරීම නිසායි කියලා දැනගත්තොත් මේකත් කුසලයක් පාඩපත් කරගන්න පුළුවන්. මම ප්‍රශ්න අහලා තියෙන්නේ මේ හැකියාවක් නැතුව වගේ මේ පිළිතුරු දෙන්නේ මම එසේ හැකියාවක් ලැබේවා කියන අදහස. අපි යනවා ඊගා ප්‍රශ්න. ගඩතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය කාලයක සිට වඩන්නෙක්මි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ දිග කෙටි ස්වභාවය හුස්ම ගැනීමේදී වඩා පිට කිරීමේදී තරමක දිගු කලක් ගතවන බව දනිමි. බොහෝ අවස්ථාවලදී භාවනාවට වාඩි වී සමාධිය අරමුණු කළ වහාම සිත සමාධිගත වේ. සියුම් හුස්ම රැල්ල කෙරෙහි සතිය පිහිටුවාගෙන සිටිමි. ස්වාමින් වහන්සේ මා කලින් ලැබූ දැනුම අනුව gederදී උදර්ශනා වැඩිවීමට සිත යොමු කරන්නෙමි. අවස්ථාව කීපයකදීම සංවේදනාවන්ගේ Nirodhe බැලීමේදී වේදනා නැගී ආ ආකාරයේ දරාගත නොහැකි විය. මීට සති 3කට පමණ පෙර සංවේදිතාවන්ගේ නිරෝධය බැලීමේදී ක්‍රමයෙන් නැගී ආ වේදනා යොසා සිටියමුත් උදරයෙන් මස්පිඩු පෙරළන ආකාරය දරාගත නොහැකි වී භාවනාව අත්විඳීමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේ sannivedana වැඩි වෙලා ඔබ බැලි වෙලා දරා ගන්න බැරි මට්ටමේදී භාවනාව නතර කරයි කියලා තියෙනවා. මෙන්න මේ භාවනාව නතර කෙරුවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. එතකොට බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම භාවනා කිය මොකද්ද භාවනා කියන්නේ මොකද්ද භාවනා නතර කරයි කියලා කියන්නේ. ඒකට උත්තර දෙනවා නම් ඒකට ලෑස්ති නම් මේ සාකච්ඡාවකට හොඳ ලස්සන කරුණු එළිය වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ආපු ප්‍රශ්න කරුගේ මම සාදරයෙන් විමසා සිටිනවා. මේ අශීරු தත්ත්වයේ අර්ථයේදී භාවනා නතර කරා කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා. දැන් ඒක අන්න මයික් එක ගන්න පිටිපස්ස. ඔය කොටයක් දෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ භාවනා විදර්ශනා භාවනාවට හිත යොමු කළා සංවේදනා නිරෝධ වේවා කියලා ශරීරය දිහා බලනවා. ඒක තනිකර වැරදි නෙවෙයි. විපස්සනා කියන්නේ මොනවද ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. ඔය විපස්සනා කියන වචනේ තයින් කරලා ඔය අදිෂ්ඨානේ විපස්සනාවේදී අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ අසුචි දැම්මයිලා. විපස්සනා කියන්නේ එන දේ පැමිණීමක්. අනිතික විපස්සනායේදී sannivedana බැයිලා කියලා එකක් නැහැ. විපස්සනා තියෙන්නේ එන දේ බලනින් එක. ඒ නිසා මේ වචන වලින් වෙන්නේ මේ පටලවෙන නිසා මම ඒ නිසා පැත්තට ගියේ නැහැ. මට දැනගන්න ඕන හොඳටම උත්සන්න වෙලා තියෙනවා. දරා ගන්න බැරි වෙලාදී මම භාවනා නැතර කරා කියන එකේ මොකක්ද අදහස් කරන්නේ? මේ වේදනාව නැగి නැగి එනවා ස්වාමීන් වහන්සේ. ඔව්. නැగి නැగి එනවා නැగి නැగి එනවා බින්දි බින්දි යනවා. ක්‍රමයෙන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට දරා ගන්න බැරි තත්ත්වයට එනවා වේදනාව. ඔව්. එතකොට භාවනාව නැතර කරා කියන එක මොකද්ද අදහස් කරන්නේ? ඒ වේදනා පිළිම නැතර කළයි කියන්නේ. එතකොට නැතර කරපුවාම වේදනාව වේදනාව ඉතින් එහෙනම් ඉතින් හොඳනේ භාවනා කඩන්නම තියෙන්නේ නේද? ඉගෙන වේදනාව දිහා බලනකොට වේදනාව නතර වෙනවනම් ඉතින් ඒක ඇනස්තීසියා එකක් වගේ. ඒ කියන්නේ පැහැදිලිව මේ බලපු නිසා උත්සන්න වෙලා තියෙනවා. බලන්නේ නැති නිසා වෙලා තියෙනවා කියලා. නමුත් ඒක සාමාන්‍ය චිත්ත නියාම අනුව සිද්ධ වෙන්නේ වේදනාවක් ආවොත් අපි බැලුවත් නැතත් ඒක වද දෙනවා. දරන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒක බලන්න නැතුව ඉන්න බෑ. ආන මේ රූප කර්මත්තානේ නෑ රූප කර්මත්තානේ මෙහෙවන්න ඕනේ බලන්න. වේදනාවක් ආවොත් ඒක බැලීම මොන විදියෙන්වත් ගලවන්න දෙන්නේ නෑ. ඒක නිසා මේකෙන් අදහස් කරන්නේ එහෙමනම් ඊට කලින් දැඩි ග්‍රහණයකට ගිහිල්ලා මතුවෙන්න ඉස්සලා දෙයක් අමෝරාවෙන් බලලා වගේ පැටලවිලා තියෙනවා. ඒක නිසා ඒ දැන් මෙතන වාඩි වුණාට පස්සේ තියෙන ටික කියනවනම් විපස්සනා කියන වචනේ තාම තේරිලා නැහැ කියලා පොඩ්ඩකට හිතා ගන්න. ඒක ලීසි නෑ තේරුම් ගන්න. ඒ වගේම විපස්සනා කරනවා කියලා මම අරක බලනවා මේක බලනවා කියන එකක් තියෙනවනම් බලනවා පේනවා කියන දෙකේ තේරුම අරගෙනත් නැහැ. විපස්සනා තියෙන්නේ පේන දේ බලනවා. එහෙම නැත්නම් පිස්සු ලෝකේ කියන්නේ බලන දේ පේනවා. ඕනම පිස්සුකට බලන දේ පේනවා. ඒක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. ඔබ මේක මේ විදිහට බලපන් කියලා තුන් හතරක් කියනකොට ඒක ඒ විදිහට පේනවා. ඒක තමයි හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා කියන්නේ. ඒ නිසා අපිට විපස්සනා දුක අනිත් පැත්ත හරවනවා. පේන දේ බලනවා මොනක්වත් இல்லන්නේ නැහැ. එතකොට අපිට රූපද බලන්නේ වේදනාද බලන්නේ සංඥාද මොකක්වත් තේරීමේ අයිතියක් අපිට නැහැ. හැම තේරීමක්ම සංස්කරණ හැම තේරීමකම කර්ම රස වෙනවා. අපිට තියෙන භාවනාදී මතුවෙන දේ පේන පේන දේ බලනවා ඒ සඳහා අපි ලොකු යොසීමක ඉන්නවා ලොකු සංවරයක ඉන්නවා ඉඳලා එන දේ බලාගෙන ඉන්නවා එහෙම එනකොට අපිට වේදනාවක් නම් ආවේ සැප වේවා දුක් වේවා ඒ වේදනාවෙන් පැන යාමේ අයිතියක් අපිට ඇත්තේ නැහැ ඒතර භාවනා නොකර හිටියයි කියලා වේදනාව නතර වෙනවයි කියලා කියන්නේ එහෙමනම් ඊට ඉස්සලා මොකක් හරි විකෘතියක් වෙලා තිබිලා තියෙනවා ඒ නිසා ප්‍රති කීපයක් මම මේ සාකච්ඡා කරන්නේ මං හිතන්නේ ප්‍රධානම දේ වැරදි මතයක ඉන්න මේ විපස්සනාව කියන එක වර්ණ කරලා තියෙන වැරදි. අපි ඔය ඉස්සලා ප්‍රශ්න ਵਿਚාරතුකට කීප දෙයකට මතක් කරා ඒ ඒ ඒ අනවශ්‍ය ප්‍රශ්න ගන්න එපා. සත්‍ය වඩන්න එන දේ පූර්ණ නිගමනුන් නැතුව බලන එකයි තියෙන්නේ. භාවනා කරනකොට මට මේක පෙනේවා මේක පෙනේවා කියලා හිතන්න යන්න එපා. හිතන ඕනම දෙයක් පෙන්වන්න පුළුවන් මේ හිතට. විශේෂයෙන්ම නරක පැත්තේ. ඉතින් ඒ නිසා පේන දේ බලන එකයි බලන දේ පේනවයි කියන එකයි අතර දේශපාලනේ කියන්නේ ඔය ත්‍රස්තවාදී වැඩ කියලා කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියන කියන්නේ Tamanට බල යමක් ඒ පැත්තට මෙහෙම මෙහෙම මෙහෙම බැලුවොත් ඒක පේන්න පටන් ගන්නවා. ඒකට කියන කන්ඩිෂන් කරනවා කියලා හිත තත්ත්වගත කරනවා කියලා. භාවනාවේදී විපස්සනාදී විශේෂයෙන් කරන්නේ පේන දේ බලනවා පූර්ණික මොළලින් තොරව. ඉතින් ඒ විදිහට බැලුවොත් මේක මේ මේ භාවනාවේදී සිදුවෙච්ච සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේ වේදනා බලන්න යෑම නිසා ඇතිවෙච්ච විලෝපනයක් කියලාද හිතෙන්නේ? ඒකම බලන්න යෑම නිසා වෙච්ච වැරද්දක් වගේද පේන්නේ? බලන්න ගිය නිසා ඒක ඒක නිසා ඒක සුද්ධ කරගන්න මූලධර්ම වශයෙන්ම විපස්සනා කියන වචනට ඒක වස. විපස්සනා කියන්නේ ඇති හැටිය දැකීම. මතුවෙන්නේ මොකද්ද? ඒක දිහා බලනවා මිසක් අහවල් දේ බලන්න යනවා කියනකොටම ඒක මේ සංස්කරණයක් වෙනවා. භාවනාවක් නෙමෙයි සංස්කාර රැස්වීමක්, කර්ම රැස්වීමක් වෙනවා. ඒකමයි හිතක ආතතිය ඇති වෙන්න, අසහනය ඇති වෙන්න එකම දේ අපි එක එක දේවල් බලන්න තියෙන ආසාව. ඒ වෙනුවට ආනපාන වේවා ඉඳගෙන ඉන්න ඉරියව්ව වේවා. ඒක මොන ක්‍රමයකට පෙනුනත් පේන දේ පේන විදිහට වර්ණ ගන්නව නැතුව බලා සිටීම හරි වැදගත් එකක්. දෙක ඒ බලපු තාලෙට තව කෙනෙකුට කියන එක. ওই දෙක දන්නවනම් භාවනාව අපිට කීකරු වෙනවා. ඒ නිසා දේවල් වලට මෙහෙවන්න යන්න එපා. ඒක පළවෙනි මේ හඳුනාගීමේ දේශනාවදී මතක් කරනවා. පැහැදිලිවම අපි මෙතනදී සතිය ඉස්සර කරගත්තට පස්සේ සතිය එක අර්ථකථනයක් තමයි තේරුමක් තමයි පූර්ණනික මොලින් තොරව එන දේ දෙසට එන දේට එළඹ සිටීම එන දෙයට අප්‍රමාද වීම එන දෙයට සතිය පිහිටන මිසක්ක එක එක දේවල් බලන්න ගියොත් ඔළුව නිකන් දීරෙද්දක් මිරිකුවා වගේ හොදි ගහින් බහින්න පටන් ගන්නවා. ඒක ඒ නිසා විපස්සනාට විරුද්ධයි කියලා හිතෙනවා. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ඒ වෙනුවට ලදලද අවස්ථාවේ රූපය නැත්නම් මේ වායෝ පොට්ටබදු රූපය එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බැලීම සරලයි ආදුනිකයි ඍජුයි ආතතිය දුරු කරන සුළුයි. ඒකට හේතුව දණ්ඩ කියලා කියනවා. සාමාන්‍යයෙන් ගැටලුවක් වෙනවා. දැන් උදි ඔබ වහන්සේගේ දේශනාවේදී ආයතන භාවනාවේදී ඇස අනිත්‍යයි ඒ විදිහට දැලීමේදී එතන ඒ తත්වේ නිමීත තියෙන්නේ. මට කරුණා කරලා පැහැදිලි කරන්න. ඒකට මේ අපේ ස්වාමීන් වහන්සේ දා ප්‍රශ්නයක් අහුවා. ඒ විදිහට ඇත අසානිත්‍ය යදී බැලීමයි අපි මේ කරන එකේ වෙනස. අපි මෙතනදී අපි කවදාකවත් එහෙම අනිත්‍ය විදිහට බලන්න යන්නේ මම දෙන්නෙකුට විතර පිස්සු හැදෙන්න කිට්ටු වුණා. අනිත්‍යයි කියන්නේ ද්වේෂය. ඉතින් ඒ මනුස්සයා කරකොල ඇතරියා වගේ තාම දිරව ගන්න බඩුව ඉන්නවා. යමක් දේශ අනිත්‍ය අනිත්‍ය කියලා බලනවා කියන එක නොදකින් නොදකින් නොදකින් නොදකින් කියන එක නේ. අනිත්‍යනුපස්සනා වෙන එකක්. අනිත්‍යනුපස්සනා ගැන Tamanට වෙලාවක එන්න බන්නවා භාවනාවෙන් මේ සියල්ලම ගොජ දානවා. මේ සියල්ලම කිරියට්ටියක් උතුරනවා වගේ වතුර හැලියක් හිතෙනවා වගේ. ඒක එතකොට ඒ අණුව බැලීමට අනිත්‍ය අණුව බැලීම වෙන එකක්. නමුත් දකින්න දකින්නේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා කියන්න ගියාම ඒක මට නම් පේන්නේ අත්කලමතාන් යෝගයක්. ඒ වගේම මට පේන්නේ ද්වේෂයක්. ඉතින් ඒක නිසා අපි එදා මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ අමතරින්ගේ ප්‍රශ්න අහලා අපි ඒක සුද්ධ කරගත්තයි කියලා. ඒ ඒ ඒ මම මේ ටික කිව්වට පස්සේ මොකද්ද ප්‍රශ්නේ දැන්? අවින් ආත්තාතරේ එස හෙද්දෙද සතර මහා ධාතුන්ගින් උද්දාස්තකයෙන් ලැබුණ එකක් විදිහට ඒ පිටිබඳ මිනී කළා ඒක ස්ථිරභාවයක් නේ කියන දෙයක් යටි වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඉතින්දී අනිත්‍ය වශයෙන් ඒක දකින්න හරි ඒක මෙනෙහි කරන්න භාවනාවෙන් තොර පුළුවන් පුස්තකාලයටලා ඉඳගෙන මේක හවිලා තියෙන සුද්දාෂ්ටක වලින් ඒ නිසා ඉතල ඇහැ අර ගන්න ඊට පස්සේ කාල් මාක්ස් රෝගේ පයිප්යක් කර උරා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කිය කිය ඉන්නකොට ඕනම් පෙනේ කන අනිත්‍ය කියත හැකි එතකොට ඒකයි භාවනාවේ දෙක වෙනස් නේ කාල් මාක්ස් හදපු ඒ කොමියුනිස්ට් ධර්මයේ තාම බිම තියන්න බෑ හැබැයි සුරුට්ටු කොච්චර බීවද කියලා දන්නේ යගේ නංගි කියපු බිලේ. උමුළු ජීවිතේ ඉඳලා තියෙන පුස්තකාලයක. ඒ නිසා ඌට කරන්න බෑ විප්ලවය. ලෙනින් විතර විප්ලව කිරේ. ඒ වගේ මේ වගේ මනසට මොන හරි කවලා. ඔයie ඔකට කියන්නේ ගංජා සූස්ටි කියලා මම කියන්නේ. පළංගතකදී ඔහෙ යන්න පුළුවන්. ඒ ඌට භාවනා කියන්නේ. ඒවා චින්තාමේ ඥාන. ඇත්තටම භාවනාට ඒවා බාධායි. ඇත්තටම ඒක අයින් කරන්න බෑ. ඒක පුරුදු වුණාට පස්සේ මේ මනුස්සයාට මොනම දෙයක්වත් පේන්නේ ඉස්සලා එනේන දෙකට නොදකින් නොදකින් කියන වගේ අනිච්චං අනිච්චං කියන එක හුස්ම දිහාවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහාවත් බලන්න බෑ. ඒ මොකද හිත මේ කච්චල් වෙලා තියෙන හිත අච්චාරු වැටලා තියෙන හිත ඇඹුල් වෙලා තියෙන. ඒක නිසා එතකොට අපේ ශරීරය අත්බව ප්‍රතිලාභයක් විදිහට අපිට දකින්න බෑ මේ මනුස්ස ශරීරයේ පෙරපිනක්. දැන් කියන ඕලාරික අත්බව ප්‍රතිලාභය කියලා පෙර කරපු පිනකට ලැබිච්ච දෙයක්. ඉතින් මේක අනිච්චං අනිච්චානිච්චං කියලා පටන් අරගත්තොත් මේ ශරීරයේ ස්වභාවය ඇති හැටි දකින්න බෑ. ඉතින් පටන් ගන්න නැන්දලම තියෙන්නේ මේක පිළිබඳව අර මේ පටිගේ. ඒක නිසා ඒ ඒ කරන බහන විවේචන කරන්න නෙමෙයි මම මේ කියන්නේ. අපි ඒ වෙනුවට මෙතන තියලා තියෙන විකල්පයක් ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඊටවට හොඳට සැප දෙන්න. හොඳට සහැල්ලු කරන්න. ඒකල බලන මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් අතීතය අනාගතය නැති බව මම කොහොමද දන්නේ? ඒකට අනිත්‍ය සංඥාව වෙන්නේ මේ පටන් අරගන්නේ. මේක ලැබිච්ච ආත්මීය භාවයට මම සුහද වීම හරහා. එයා පෙන්නනවන වෙනම දෙයක්. ඒක ඒක ධර්මානුකූල දෙයක්. පටන් ගන්නකොට අනිච්චං අනිච්චං කියන එකක් මම කියනවා නැවත සැරයක්. ඒ මූලික කමඨහන් උපදේශ මාලාවට අහුම්කම් දෙන්න. මම ඔය ධම්රවි යන්න ඉස්සෙල්ලා අපි කෙරුවේ මේ මැටි අම්බල මහන්දියේ එතන තියෙන තැනක සතිපට්ඨාන කෙරුවා. ඒ ළඟම ඉන්න නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා මම බණ 26ක් ඇහුවා ස්වාමීන් වහන්සේගේ ආන සතිපට්ඨාන සූත්‍රේ කවදාකවත් අනිච්චං කියන වචනයවත් පාවිච්චි කරේ නැහැ කිව්වා සතිපට්ඨාන සූත්‍රේ කොතනකවත් ඒක නැහැ කියලා වහන්සේ වචනෙම කිව්වයි කිව්වා. මේ කිව්ව ඉස්ලාම් මතාවට මම මේ සතිපට්ඨානේ මොකද්ද කියලා තේරුම් ගත්තේ ඊට ඉස්සෙල්ලා අපි හිතුවේ මේ සතිපට්ඨානේ කියන්නේ දකින් දකින්දී අනිච්චං අනිච්චං දුක්ඛං දුක්ඛං අනත්තං අනත්තං කියලා කියන එක. මම කිව්වා එහෙම කියලා වගතුවක් වෙනවා නම් කමක් නැහැ. මම මතක් කරන්නේ එන දේ දිහා බලාන ඉන්නවා මිස ඒකට පොවන්න යන්නේ නැහැ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියලා. එයා උගන්වනකම් කරබන ඉන්න එක. ඒක නිසා ඔයාව ප්‍රශ්න දිගේ අපිට ගොඩාක් සුද්ධ කරන සුද්ධ කරන යන්න පුළුවන් මූලික උපදේශ පන්ති ඇහිලා නැහැ තව. මෙහිදී දෙන උපදේශ එකක්වත් ක්‍රියාත්මක කරලත් නැහැ තව. ඒක නිසා යන දවසේ කියලා යනවා ස්වාමීන් වහන්සේ දවස් 10ක් භාවනා කර කමටහනක් දෙන්න බැරිද කියලා. ගොඩනෙක් එහෙම අහනවා දැන් දවස් 10ක් නාස්ති වුණා. කරුණාකර ස්වාමීන් වහන්සේ අන්දිසලා කමටහනක් දෙන්න බැරිද කියලා. ඉතින් මම ඒ කිව්වට පස්සේ මම හිතා රහලාකොන් මම ගිය පාර ට්‍රිප් එක ගියා කියනවා. ඒක ඉතින් ස්වාමීන් වහන්සේට වෙච්ච එකක් නෙවෙයි. ඒක පරණ කතාවක්. සමහර උදේ ඉඳන් හැන්දෑවෙ ඉඳලා උදේ වෙනකන් රාමායනේ බලනවා. පහුවෙලා උදේ රාමායනේ බලලා ළඟින් ඉන්න මේ රාම සීතගේ කවුද? හෙට උදේට අහනවා මුළු රැම රාමායනේ බලලා රාම සීතගේ කවුද? ඒ තරම් රාමායනේ බලලා. ඉතින් ඒ නිසා අපි මොකකට හරි හිත යොමු කරුවොත් ඒ යොමු කරන එක නිසා අනික් සියල්ලම අපෙන් මැකිලා යනවා. ඒ නිසා යොමු කරපේක පොඩ්ඩක් අයින් කරන්න. අපි ඒකයි මේ වගේ දැනකට ඇවිල්ලා සියල්ල වෙනස් කරලා හිත අලුත් කරන පටන් අරගන්නේ. ඒ නිසා මම කියනවා කරුණාකරලා මූලික උපදේශපන්ති අහන්න. අපි මේ සාකච්ඡා කරපු ටිකත් එක්ක මේක නොවෙන්න මූලික උපදේශපන්ති කොච්චර ප්‍රයත්න අරගෙන තියෙනවද කියලා. කොච්චර ආරක්ෂක දේවල් යොදලාද දීලා තියෙන නමුත් ඒක ඇහිලා නැහැ. එනිසා ආයසරයක් ඒ මනපටියට අහන්න අහලිවල ඒක උත්සාහකරනද මං කියන්නේ උත්සාහ කළ යුතුයි කියලා. අපි යෝජනාවක් කරනවා කරලා බලන්නේ කියලා. ඒක අපි වග කියනවා. එහෙම නැතුව මෙහි නැති ඒවා කෙරුවට වග කියන්න අමාරුයි. ඒකෝට මේ අනික් කට්ටිය අහක යනවනේ. ඒ කට්ටියගේ සාකච්ඡාව වෙන පැත්තකට යනවනේ. ඒ නිසා අපි යන්නේ මේ මූලික මෙහෙදීලා තියෙන උපදේශ පන්ති සතිපට්ඨානේ තමයි. ගෞණීය භාවනා ගුරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළ සක්මන් භාවනාවේදීත් පරයන්ක භාවනාවේදීත් පෙනෙන දැනෙන රූප අසති අමනසි ආකාරයට බැහැර කළ යුතුයි කියලා. මෙම සක්ම මම සක්මන් භාවනාව කළත් සක්මන් භාවනාවේදී පෙනෙන්නේ මට බාහිර රූපයි. අභ්‍යන්තර රූප නොපෙනේ. නමුත් පරයන්ක භාවනාවේදී අභ්‍යන්තර රූප පෙනේ. ඒවා නොසලකා හරිමි. මූල කර්මස්ථානයේ සිත යොදවා සිටිමි. බාහිර ලෝකයේදීත් මේ ධර්මතාවයම කරන්නට පුළුවන් නේදයි අසමි. වැඩි අතුත් පෙන්වා දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. රූප පිළිබඳව දැන ගැනීමට උවමනායි. ඒක පිළිබඳව ඊයේ ධර්ම දේශනාදී දෙපැත්ත මේ නාලිකා දෙකේ මතක් කරා. සර්වචන්නාංශය අපිට ආනිජ සප්පාය වගේ සූත්‍රවල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්න කියන්නේ කාම වස්තු දිහත් නෙවෙයි කාම සංඥාව දිහත් නෙවෙයි රූප දිහත් නෙවෙයි රූප සංඥාවට යනකම් භවනා දිනුනාට පස්සේ ඒක නිකන් හිතෙන් හටගත්ත හුල්බනක් විතරයි. ඒක මනෝ විකාරයක් විතරයි. හිතලුවක් පමණයි. ඉතින් ඒව සීමාවක් නැතුව යනවා එනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේක නිකන් හීනයක්. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒකමයි ඒ දකින්න දේවල් නාභිවදිති, නාභිනන්දති, නාජ්ජෝස තිට්ඨති කියන විදිහට මේවා මග කියා ගන්න එපා. එහෙනම් ඒව පිළිබඳ අසත්‍ය අමනිස්කාරය යොදාන්න. මේ ගැන සත්‍යමත් වෙන්න උත්සාහ කරන්නත් එපා නම් කරන්න යන්නත් එපා මෙනෙහි කරන්නත් එපා ඒවා අහස යන වලාකුළු වගේ අහසට මුකුත් වෙන්නේ නැහැ වලාකුළු ගියාට. එතින් ගියාට පස්සේ මේ හිතේ එන මේ මනෝ විකාර පිළිබඳව මෙනෙහි කරන්න ගිහිල්ලා හිත කරදර අරගෙන අපි මෙතෙක් කල විඳපු ඒ විශාල අසහන වලින් 80ක් විතරම කපලා දාන්න පුළුවන්. මේ ඔක්කොම ඒ වෙලාවට මතුවෙන හුදු මේ සබම් බබුලු විතරයි. ගොජයක් විතරයි. මේවා කල්පනා කරලා වගතුවක් වෙන්නේ නැහැ. මේවා එන්නේ නිකන් පාළුගේ වළම් බෙදින දේවල් කියලා අයින් කෙරුවොත් ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ විශාල ඉඩක් එනවා හිතේ. අපි මෙතකල් කොච්චර දේවල් වලට අසහනශීලී කුතුහල දනවන අසමේ ආතතිගත වීම වුණාද මේ තේරුමක් නැති දේවල් වලට. හීනක වෙච්ච දේවල් පිළිබඳ නඩු කියන්න හදනවා වගේ. පස්සේ ඒක තේරුණාට පස්සේ පේනවා මේ වෙනුවට අපි දැන් රූප සංඥා නෙමේ හැවක් වගේ විසිකිරුවේ අට මේ කොඳුයට පෙලක් නැති සාරයක් නැතියක් විදිහට. ඉතින් ඒ ක්‍රමයටම යෝනිසමනසකාර දියුණුවට පිනනවා මේ රූප. පඩවි ආපෝ තේජෝ ආයෝ කියන මේ රූප අපි කොච්චර ඒගොල්ලකට සැලසුම් හැදුවත් රූප කවදාකවත් අපිට මායින් කරන්නේ නැහැ. ඒ රූප අපිට මෙහා මම මේ ස්ත්‍රී ආත්මකේ ඉන්නේ මම පුරුෂ ආත්මකේ ඉන්නේ මම තරුණ ඇඟක ඉන්නේ රූපේ කාටවත් මායින් කරන්නේ නැහැ. ඉතින් අපිට අපි ගැන තැකීමක් නොකරන මේ රූප පිළිබඳ මායින් කරලා සැලසුම් හදලා මරණ මොහොතදී 100ට 100ක්ම තේරෙනකොට අපි මේ ඉනිමගක් බඳලා තියෙන්නේ අහසට නේද? මෙච්චර ලස්සන වැලි මාලිගාවක් හැදුවේ වැල්ලේ නේද? ගසාගෙන ගියා නේද කියලා හිතනකොට මහ විශාල අපහසුකටපත් වෙනවා. ඒ නිසා රූප සංඥාවට මෙහෙමනම් ඔය ගන්න රූපවල තියෙන පටවි ආපෝ තේජෝ වායෝ මගේ න්‍යායට වැඩ කරන්නේ. එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට කියනවා ඍතු න්‍යාය කියලා. උතුණියාය. ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපි මේ දකින්න දේවල් ඒක අර එක ස්වාමීන් වහන්සේ නමක් ලස්සනට විස්තර කරා තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන මතේ අපි ඉන්නේ. මේ ඉස්සරහ තියෙන දේ පේනවා අපට පේන දේ තියෙනවායි කියලා. නමුත් එහෙම තියෙන කීදී බුදුරජාණන් මේක ශූන්‍යයි කිව්වේ කොහමද? ඒක විද්‍යාඥයෙකුට තේරුම් ගන්න අවුරුදු 200කට වැඩි කාලයක් ගියා. විද්‍යාඥයෝ කෙරුවේ මේ පේන දේවල් මේවා ලෝහ, මේවා අලෝහ, මේවා ද්‍රව, මේවා ඝන, මේවා වායු කියලා වෙන් කරගත්තා. වෙන් කළා ආවර්ත වගුවක දාගෙන අපි ඉස්කෝලේ යන කාලේ 230 ගණනක් තිබුණා මූලද්‍රව්‍ය. ඊට පස්සේ හිතුවා මේ හැම එකක්ම නයිසાર્ගික, පෞද්ගලික ලක්ෂණ සහිතයි. ඒව තමයි මේ ලෝකය හදනකොට මූලික ඒකක කියලා. උන් ටික කාලයක් කරන්න කිව්වා නෑ මේ හැම එකකම න්‍යෂ්ටියක් සහ ප්‍රෝටෝන, නියුට්‍රෝන, පොසිට්‍රෝන, ක්වක්ස් ගොඩක් තියෙනවා කිය. ඒකට වඩා සිතුවා ආ ඒක තමයි ඒකකේ කිය. ඉස්සලම අණුගත ඊට පරමාණුගත ඊට පරමාණුවේ අණු කොටස් අරගත්ත කඩන කඩන ගියාට පස්සේ බලනකොට තේරුණා හැම මූලද්‍රව්‍යකම තියෙන එකම ප්‍රෝටෝන එකම ඉලෙක්ට්‍රෝන ඉලක්කම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට බැරි වුණා කොටුවකට කොටු කරන්න මූලද්‍රව්‍යයක්. ඒ වගේ හිතපු ගාන කිරණ වීසි වෙනවා කිරණ උකහා ගන්නවා වෙන දේවල් බවටපත් වෙනවා ඊට පස්සේ මූලද්‍රව්‍ය වර්ණගා ගන්න අමාරු වෙනවා ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ කිව්වා මේ ශක්ති තියෙන්නේ ඒවා පිඩු වුණාට පස්සේ සුලි වාගේ දියසුලි වාගේ ඒවා తాවකාලිකව එකට පිඩු වෙලා ඉනවා ආයෙ විසිරෙනවා මේ මැත්ත එක වෙලාවට පොදි වෙනවා ඒක වෙලාවට විසිරෙනවා පොදි වෙච්ච වෙලාවට ක්වොන්ටම් කියනවා විසිරෙච්ච වෙලාවට ශක්ති කියනවා තෙතමනේ වැඩි වුණාට පස්සේ මීමැස්ස එකතු වෙනවා. පායනකොට මීමැස්ස විසිරෙනවා. එචි මීමැස්සට තියෙන විසිරිච්ච ගතියද එකතු වෙච්ච ගතියද කියලා කාටවත් කියන්න බෑ. ඊට පස්සේ අපි ගොත් මීමැසි පොදිය මෙච්චර බරයි, මෙච්චර උසයි, මෙච්චර දිගයි කියලා අපිට කිය တဲ့ වැස්ස වෙලාවට, පායන වෙලාවට මීමැස්ස ඔක්කොම ගිහිල්ලා. දැන් වදේ වදයක් වෙනවා. මනින්න ගෙමින් යන්නේ. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අරගත්තේ මේ දේවල් පිටු වුණාට පස්සේ මනින්න පුළුවන්නේ ශක්ති බඩපත් වුණාට පස්සේ මනින්න බෑ ගුරුත්වාකර්ෂණයක් නැහැ හැඩයක් නැහැ තලයක් නැහැ ඒක ශක්ති නෝ ශක්ති රූප ගන්න වැටෙන්නේ නැහැ රූප ගන්න වැටිච්ච ශක්ති ප්‍රමාණය මුළු ලෝක අවකාශයෙන් 104ට වැඩිය අඩුයි ඒ නිසාම අපිට පේන ප්‍රමාණයට වැඩිය නොපෙනෙන 96ක් තියෙනවා ඒ ගැන අපේ ගොදුරු ඉඳුරන ගොදුරු වෙන්නේ නැහැ ඒ නිසා මේ පේන 104 අල්ලන තමයි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් කරන්නේ රූප සංඥා විතරක් නෙමෙයි මේ කියන රූපත් එච්චරයි. දැන් එන්නේ එන්නේ එන්නේ 104ක් නැහැ කියලා කියනවා 102යි කියලා කියනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ අහන විදිහට ටික කාලයක් ගියාට පස්සේ නෝ රූප සංඥා ඔහොමනම් රූපත් ඔච්චරම තමයි. ඊට පස්සේ උඟාක් භාවනාවට පස්සේ අපිට හීනෙන් පේන කාම සංඥා නිසා අපිට කාමයේ විශ්සෙනවා. මේ ලෝකේ අටවලා තියෙන වෙලෙන් දැන්නීම නිසා අපිට කාමයේ විශ්සෙනවා සංඥා විතරයි. ඒ නිසා මේ මුළු ලෝකෙම වෙලඳන් කරන්නේ කාම සංඥාව විතරයි. ඒකට පහඳින අපිට තමයි ගොළවෙල්ලෝ කියලා කියන්නේ. ගෙවලියෝ කියලා කියන්නේ. මේ තරම්ම දන්නේ නැහැ මේ මිනිස්සු සල්ලි හම්බ කරන්න මේ කාම සංඥාවේ. ඉතින් මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ තුකෝභෝගීත්වයට අහුවෙන්නේ නැතුව මේ පාරිභෝගිකත්වයට අහුවෙන්නේ නැතුව ප්‍රයෝජන සලකලා වැඩ කරපු අත්තම්මලා මුත්තම්මලා අපේ කොච්චර දක්ෂද? ඒ එක්කෙනෙක්වත් ගියේ නැහැ රූප සුන්දරී තරඟ වලට. ඒකෙනෙක්වත් ගියේ නෑ අංගපසංග පෙන්නන්න. බොහොම සාර්ථක ජීවිත ගත කරා. මේ විදිහට රූප සංඥා රූප, කාම සංඥා කාම, දිගට දිගට දිගට දිගට ගියාට පස්සේ කඩාගන්නේ රූප සංඥාවෙන් තමයි. නමුත් අන්තිමට යච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන න්‍යාය අනුව ලෝකේ දිහාවට ඒක පැතිරෙනවා සක්‍රීය ජීවිතයක් ගත කරන කෙනාට. ඒ නිසා සක්මනේදී අපි අද්දක වාගෙන හිටියට සක්මනේදී පේනවා, පේන රූප තියෙනවා, තියෙන රූප පේනවා කියන સંદર્ભය තමයි තියෙන්නේ. නමුත් ඒ රූප ඔක්කොම තියෙද්දි වම දකුණ දිහා බලන හිටියොත් රූප වලින් අපිට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැතු ඉන්න පුළුවන්. ඒ නිසා කෙලෙස් ඇති වෙන්නේ අපි ඒක ඉල්ලගත්තොත් අල්ලගත්තොත් ඒකට මනසිකාරය යෙදුවොත් තමයි. අර මේ විදිහට දිගට දිගට මේකට යන්න පටන් ගත්තාම මේ භාවනා වැඩමුළුවකදී අපි ඉස්සල්ලාම පුළුවන් නම් පෙන්ලා දෙන්න හදන්නේ. හොඳට හිත අරමුණක තැම්පත් කරලා රූප සංඥාව කියන්නේ බොරුවක්. මායාවක්. මිරිඟුවක්. මාරපාසයක්. ඇස්බැඳුමක්. ඉන්සයිව ඒක කරන්නේ ඔබේ භාවනාව කඩන්න. ඉන්සයිව ගණනගෙන හිටපන්. අපි අභිනන්දනය කරන්න එපා. මම මාගේ කියා ගන්න එපා. එතකොට අරමුණත් එක්ක ඉන්න පුළුවන් වෙලා යනවා. අන්තිම බලනකොට ඒ ඉන්න හදන අරමුණත් ওই විදිහම තමයි. ඔන්නේ විදිහට දිගට දිගට දිගට දිගට මේක යනවා ඒ ටික ඔක්කොම ආජීවයට වැටෙන්නේ. Tamange සම්මා ආජීවයට වැටෙන අපි මෙතෙන්දී ආජීවය හදන්න යන්නේ අපි මේක පෙන්ලා දීලප කියනවා. ඕගොල්ලෝ ගෙදරවල වලට ගිහලා ඕගොල්ලන්ගේ ආජීවය හදාගන්න මේ ධර්මතාවයට ගැළපෙන විදියට එහෙම නැත්නම් මේක වැල් ගැඩවිල්ලෙක් ඔලුවට ඇදලා කාන්තාරයකට ඇදලා දැම්මා වගේ මැරලා යනවා. ආජීවය සකස් කරගන්න නැතුව මෙහෙම නේ ඔළුවෙන් හිටගෙන භාවනා කරත් ඇති වැඩක් නැහැ. ඒ ආජීවය හදා ගන්න නැත්නම් ඒ කියන්නේ ඒ තරම්ම තණ්හාව සහ විද්‍යාව තියෙනවා. ඒ නිසා මෙහෙන් ඉගෙන ගන්න දේ ටික ටික ටික ටික ජීවන රටාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දෙයට යොදන මිනිහට සත්පුරුෂයයි කියලා කියනවා. නියම ආගම ලැබි මිනිස්සයයි කියලා. අනික් කෙනා නිකන් ෆැෂන් එකට භාවනා කරනවා. අනික් කට්ටිය භාවනා කරන නිසා භාවනා කරන මිසක ಗುಣ විශේෂයක් ලබන්නේ නැහැ. ඒ නිසා මේ අහලා තියෙනවා ඒ නාලිකා දෙක දිගේම ඊයේ ධර්ම දේශනාවේදී මතක් කරා නැවතත් හොඳයි කියලා හිතන එක අහන්න අහනකොට මේක පිළිබඳ තියෙන තක දුරු වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගුරු දේවෝත්තමයන් වහන්සේ අවසරයි මාගේ මුල් කර්මස්ථානයේ ආනාපානය නමුත් මාහට වැඩියෙන් ද්වේෂය මතුවන බැවින් මම මෛත්‍රයන් මෛත්‍රියත් වරින් වර වැඩිවීමට පුරුදු වුණා. මෛත්‍රී සමාධිය තුළ ආනාපානය හොඳින් ප්‍රකට වන අතර සිත පිට යෑමක් ඉතා අඩුය. කායික වේදනා හා ආතති ගති මතුවන්නේම නැත. නමුත් ඔබ වහන්සේ පෙන්වා දෙන ආකාරයට භාවනා කිරීම මාගේ වැඩි කැමැත්ත බැවින් ඒ අයුරින් භාවනා කිරීමේදී කායික වේදනා හා ද්වේෂය මතුවීම නිසා ආතති ගති තදින් මතුවේ. මේ ද්වේෂයේ දේශ බලා සිටින විට එය මතුවී වරණතුරු සක්මනේදී මාහට නොදැනීම නැවත පැමිණ වදදේ. විවේකීව ඒ දෙස බලා හිඳීමේදී නැති වී යයි. මේ ආකාර හේතුවෙන් සක්මනේදී සිතන්පත් වන තුරුම පරයන්කයට යා නොහැකි අතර පරයන්කයට ගියහොත් එහි හිඳීම අසීරුය. සක්මනද පැය ඉක්මන ඉක්මවා ඇතැම් විට සිදු කළ යුතුය. මුලින් සඳහන් කළ ආකාරයට මෛත්‍රී චිත්තය තුළ ආනාපානයේ දෙස බලා හිඳීමේදී සමතය නොව විදර්ශනාවම වැඩෙන බව තේරේ. මේ ආකාර දෙකම මාහට වැටහෙන අතර මුල් ආකාරයේ ඇති අවාසියක් ඇතනම් පහදා දෙන්න. ඔබ වහන්සේ පෙන්වා දෙන අයුරින් පුහුණු කිරීමේදී ආධිනව ද්වේෂය මතුවන අතර ඇතැම් දිනවල යොසාගෙන යොසාගත නොහැකිව ඇඬු විට එය පහවයයි. මේ தત્ත්වය මතුවන්නේ මා මුලින්ම භාවනාවට යොමු වූයේ කාලයක් තිස්සේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමෙන් නිසාද යන්න සැකසිතේ. මෛත්‍රී නිසා සියුම් රාගය ඇතිවන බැවින් ආනාපානය තුල හා සක්මන තුලදී අධික ද්වේෂය මතුවනවාද යන්න සිතේ. ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ தත්ත්වය පහදා දෙන්න. තෙරුවන් සරණයි. නිවනින් සැනසේවා. අපි පුද්ගල ભેදයට යනතෝ ගත්තොත් කෙලස් කැපෙන්නේ කෙලස් මතුවලා තියෙන වෙලාවේ විතරයි. අපිට කෙලස් කැපෙන්නේ නැතුව මෛත්‍රීටිස් දාලා tempat වෙලා ඉන්න පුළුවන්. ඉතින් අසහන වෙලාවල අපි ඒකත් ප්‍රතිකර්මයක් විදිහට කරනවා. නමුත් කෙලස් කැපෙන්නේ ඒකත් ඒ කෙලින්ම මූණට මූණ දීලා ඉන්න වෙලාව විතරයි. ඒ නිසා ඒක වෙච්ච ගමන් අපි උක්දණ්ඩක් මිරිකුවා දැම්මා වගේ, දීරෙද්දක් කල්ලා මිරිකුවා වගේ හරි වෙහසක් එනවා. නැවත ඊට පස්සේ ඉතින් උඟක් වෙලා යනකම් අපිට විවේක ගන්න වෙනවා. ආයෙ නැවත සරණට යන්න. ඉතින් අන්න විවේක ගන්න වෙලාවට මෛත්‍රිය හොඳයි, අසුබය හොඳයි, මරණානුසතිය හොඳයි, බුද්ධානුසතිය හොඳයි. ඒක නිකන් හටියට අර මහන්සිලා ගිලම්පසක් බොන වෙලාවක් වගේ. ශරීරයට ආයේ බැටරිය charge කරගන්න වෙලාව. නමුත් කෙලස් කැපෙන්නේ නැහැ. කියත් කෙලින්ම Taman දන්න වෙලාවේදී මට දරා ගන්න බැරි වේදනාවක් මේ තියෙන්නේ. මට තරම් නොවන රාගයක් මේ තියෙන්නේ. මට ගහන්න මරන තරමට ද්වේෂයක් තියෙන කියලා ඒකත් එක්ක ඉන්න වෙලාවේදී තමයි කෙලස් කැපෙන්නේ. ඒ නිසා අපි භාවනා හරියයි කියලා හැම වෙලාවකම වැරදිලා තියෙනවා. භාවනා වැරදුණයි කියන හැම වෙලාවකම සෑහෙන සටනක් දීලා තියෙනවා. ඉතින් නමුත් අපි කවදාකවත් ලකුණු දෙන්නේ වැරදි ක්‍රමයට. අපි භාවනා හරිය කියලා හිතන්නේ බොහොම නැතුව සාන්ත දාන්තෝ මේ ඉන්න පුළුවන් එක. ඒක විශ්‍රාමයක් විතරයි. අර දැඩි බල සටනේදී අපි ගිමනක් ඉල්ලන වෙලාවේක. කෙලස් කැපීමක් ඕනේ නම් මේ ජීවිතේ මැස්පන අපිට කෙලින්ම ලේපිට රහතන තියෙයි. ඌ එක්ක ඉස්සර වෙනවා මං එක්ක ඉස්සර වෙනවා. කිසිම නෑ බංකර එකක් කිසිම නෑ හැවණක් කිසිම නෑ වතුර බොණ්ඩ විවේකයක් කෙලින්ම කෙලස් එක්ක. මතක තියාගන්න කෙලස් මතුවෙනවයි කියලා කියන්නේ විරේචනයක් කැතැසිස් ඒක ඉවර වෙනවා. අපි හිතනවා මේක ඉවරයක් නැති කෙලෙසක් එන්නේ කියලා නෑ. මතුවෙන මතුවෙන හැම වෙලාවෙම කෙලස් ගෙවෙනවා. ඊටපන්දම පත් වෙලා තියෙන හැම වෙලාවෙම මතක තියාගෙන ඊටපන්දම ගෙවෙනවා. ඊටපන්දම පත්තු කළා නැති වෙලාවෙ ඊටපන්දම් ගන්න ගණන් කරාට ඒව ඊටපන්දම් නෙවෙයි. ඒව නිකන් පත්තු කරපු නැති ඊටපන්දම්. ඊටපන්දම පත්තු වෙලා නම් ගෙවෙනවා. පීයක් හරියට මුවාත තියෙනවනම් ගාලා තියෙනවනේ ගානවා කියන්නේ ගෙවෙනවා. ඒ නිසා තමන්ට නිතර කෙලෙසෙනවනම් එහෙනම් සිත දියුදුවකට වැඩියා කියලා හිතාගන්න වැඩේ යනවා. හැබැයි අපිට හිතෙන්නේ හැම පැත්තෙම වෙහෙසයි, දැවිලි දැවිලි, පීයක් ගන්නා වගේ ගෑවිලි. නමුත් මේක තමයි කෙලස් කපනවා කියන්නේ. එනිසා මේක පිළිබඳව අර්ථකතනයක් භාවනා කියන වචනේත් එක්ක සංසන්දන වෙලා නැහැ. මොකද අපි භාවනා කියන්නේ සමතේට. බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ කෙලෙස් වලට අභීතව මූණ දෙන්න ආයුධ සන්නද්ධෝ කියලා වරින් වර පසුබානවා. පසුබාල හැබැයි පසුබාන්නේ සදාකාලිකව පසුබාන්නේ ආයෙත් ගිහිල්ලා මේ කෙලෙස් එක්ක ඉන්න. ඒ නිසා ඔය කෙලෙස් ඉදිරිපත් වෙලා ඒගොල්ල වැඩ කරන හැම වෙලාවෙම කෙලෙස් වල ගෙවා දැමීමක් සිද්ධ වෙනවා. තමල්ලට අපි ඇත්තටම කෙලෙස් වලට යට වෙලා නැති නැස්තිම වෙලාවල් එනවා. නමුත් භාවනාවේදී හරියන හැම වෙලාවකම හරියටම මූණ දීලා හරියටම ඒකත් එක්ක උරුට්ටු වෙලා ඔට්ටු වෙලාම තමයි කෙලස් කැපෙන්නේ. කවදාකවත් හිතන්න එපා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම දේශනා කාලේ එකම ධර්ම මණ්ඩපේ සාදු දිනොට නිවන් යයි කියලා. එහෙම උගුරු රහ බෙහෙත් පන්න පුළුවන් ගතියක් මේක ඇත්තේ නෑ. ඒ දේ වෙනවනම් තේරෙයි. ඒ වෙලාව. මේක නිසා හොඳට අහය හතේ තියෙන වෙලාවේ හොඳට සති සමාධියේ තියෙන වෙලාවේ කෙලෙස් වලට අන්ධහර පාලා කියන වරියකෝ දැන් වරේ බඩු මයිත් එක්ක තියෙන වෙලාවේ කියලා අඬ ගහලා ඇද්දල ඇද ගහන්න ඕනේ. ඇද්ද ඇද ගහන්න ඕනේ. ඒකේ බුරුන් පන්සිවාංශ කියන්නේ 13 වෙනි 14 වෙනි වටේට යනකොට බොක්සිං වල ප්‍රතිමල්ලව හැම්බත් වෙච්ච වෙලාවේ වට කරලා ගහන්න ඕන කවුට් එකක්ම 10ට ගන්න එකක් නැගිටින්න බැරි වෙන්නේ. එහෙම නැතුව දිනන්න බෑ. මං වෙනුවෙන් වටේ ඉන්න කට්ටිය ගහන්නේ නැහැ. ඒගොල්ලෝ අප්පුඩි විතරයි ගහන්නේ. මට වදින කොටත් තුන් අප්පුඩි ගන්න හැබැයි. මම ගහන්න ඕනේ ඌට. ඌත් ඉන්නේ මං වගේම වට 13 සෙල්ලම් කරලා මමත් ඉන්නේ වට 13 සෙල්ලම් කරලා. එම්බත් කරගත් වෙලාවේ නොකවුට් ෂොට් එකක් දෙන එකයි තියෙන්නේ. ඒ නිසා මේ කෘත්‍ය විතරක් කොන්තරත් ක්‍රමයට කරන්නත් බෑ. මොන වෙන මොන බින කෙරුවත් මේක වෙන්නේ කොච්චර දන් දුන්නත්, කොච්චර සිල්ලක්වත්, කොච්චර සමාධිය තිබුණත් මේ කෙලෙස් එක මූණට මූණ දාලා. මේ යන සටන නොවෙන තාක්කල් මේ ඒක සැර වැඩි ඇති වචනේ කාලේ නාස්ති වීමක් තමයි වෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ මුල් වාක්‍ය තුන හතරක්ම වාක්‍ය ලියවිලා තියෙනවා. ඒ කෙලෙස් ඇවිල්ලා වැඩ කරන වෙලාවක් පිළිබඳව මේක සම්පූර්ණ පෞරුෂත්වයේ. මේක තමයි තේද සාසනේ. මේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේක තමයි කෙලස් කපනවා කියන්නේ. ඒක නිකන් කතර කුපිය කතරු මුවත් කිවි යමුවත් කියන ගලට කතර අල්ලපු වෙලා ගිනි පුපුරු විශ්වෙන්නේ. එතකොටයි කතර ගෑවෙන්නේ. එහෙම නැතු අරක කරකව කරකව ඉඳි කතර වෙන තරඟ තිබ්බට ගෑවෙන්නේ නැහැ. ගෑවෙනව නම් ගිනි පුපුරු විශ් වෙනවා. ඒක ආය කාටවත් වළක්වන්න බෑ. ඉතින් ඒක නිසා මූණ දෙන්න මුගුරට වල බේත් බොන්න යන්න එපා. හැම වෙලාවෙම කරන්නත් බෑ. පුළු පුළුවන් වෙලාවෙ ඒ කෙලස් වෙන වෙලාවේදී අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා. අර හොඳටම ඇඟ රිදෙනවනම් හොඳටම කෙලස් කැපෙන වෙලාව. ගන්නම බෑ. හිත පිට ගන්නම බෑ. ඒ වගේම හොඳටම නිින්දාවක් ලැබෙනවා. හොඳට මූණ දෙන්න. එහෙම නැත්නම් හොඳටම රාගයක් ඇවිස්සලා. ඒ දෙමලෙන් කියනවා කාමම් තල කරවන්ද ආඩද කියලා. කාමේ ඔලුවට ගහලා නටනවා. මුතරම තේරෙනවා. දුවර බලහින්න මේක දිහා කෙලේශයක් නෙවෙයි මේක දිහා බලහින්න කමටයි සතිය කියන්නේ මේක වුණාම මම කොච්චර නරුමෙක් වෙනවද? මම කොච්චර ගෙවලෙක් වෙනවද? කම කොච්චර සේවලෙක් වෙනවද? ආ නෝක දිහා බලන්න බලන්න. එතන අපි හිතුවේ නැතුනට බුදුහාමුදුරුවෝ ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. ඉතින් ඒකයි අපි මේ පුරුදු කරන්නේ. එනිසා මේක මේ සාමාන්‍ය විග්‍රහයක් විශ්සරයක් කියලා ගන්න පුළුවන්. මෛත්‍රී භාවනා හරහා ගියට දෝෂයක් නැහැ. ඊට පස්සේ ආනාපාන ගියාට දෝෂෙකුත් නැහැ. නමුත් මතක තියාගන්න චන්දුප සංහිතං, දෝසුප සංහිතං, මෝහූප සංහිතං දැක දැක පෙනිපෙනී කැපෙන්න ඕන. එතකොටයි කෙලස් කැපෙන්නේ. ඒක සඳහා ආයුධ ලෑස්ති කරන්න. මෛත්‍රියත් තියාගන්න, ආනාපානෙත් තියාගන්න, අනිත් ගුණ ධර්මත් තියාගන්න. නමුත් අවශ්‍ය වෙලාවට මේ බෝලේ එන විදියට බැට් එක අල්ලන හැටි ඉගෙන ගන්න එක තමයි තමා විශ්ීම පුරුදු කළ යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ හිඳ ආනාපාන සතිය වඩන විට යම් යම් අවස්ථාවලදී සිත සංසුන් වී වැඩි කාලයක් විනාඩි 5ක් පමණ ආනාපාන සතියෙම සිත යොදා සිටන විට සිත යම්කිසි ආලෝකමත් තත්වයකට පත්වේ. මෙය සිතවිලි රහිත අවස්ථාවකි. ආනාපානයේද සිත නැති ආලෝකයේ සිත ඇත. ශබ්ද ඇසේ. එහෙත් සිත එම අවකාශයේ රඳවාගත හැක. මේ නැතිබනුවේ නැවතත් සිතුවිලි හෝ වේදනාවක් ගැන සිත යොමු වීමෙනි. මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ නැවත ආනාපාන සතියට හිත ගෙන ඒමද මෙම අවස්ථාව පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ඒක ඇත්තටම අවස්ථා දෙක තුනකදී සරුවචනාංශේ දේශනා කළා තියෙනවා පොට්ටපාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ඔය ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ බිකුණු පස්සේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨානේ වඩනකොට වෙලාවක හොඳට හිත මීමැසි පොඩි එකතුනා වගේ පොදි වෙලා ඒකෝදි භාවයටපත් වෙලා සමාධිගත වෙනවා. සමහරට මීපත් මීමැසි පොඩි ඇවිස්සුනා වගේ පුවක්කිට ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා සීසීකට වෙනවා. ඉතින් ඒ සීසීකට වීමත් සතිපට්ඨානෙම අංශයක්. එකතු වෙන එක සතිපට්ඨානෙම අංශයක්. එකතු වීම අපි කියන සමාධි නිමිත්ත වඩන වෙලාව සීසි කඩ වෙච්චාම වීර්ය වැඩි වීම නිසා හෝ උද්දච්ච වැඩි වීම නිසා වෙන්නේ මේ දෙක වෙච්චාම සීසි කඩ වෙච්චාම ඒකට සමාධි නිමිත්තක් දාලා ආපහු පොඩ්ඩක් තැම්පත් කරන්න කියන්නේ බත්තලිය උතුරලා ගොජ දාගෙන ඉන්නවනම් ගින්දර අදින්න අවශ්‍ය නම් ඇලෝත්‍රියක් දාන්න ඊට පස්සේ අනිකන බත ඔහේ සීතල වෙලා තියෙනවා හිත ලිපිනිවිලා නම් ගිනි පිපින්න දර දාන්න රත් කරන්න ඒකෝර තමයි බත තැම්බෙන්නේ. ආන විදිහට මේ දෙක අවස්ථානුකූලව කරන්න ඉගෙන ගන්න වෙන්නේ උසස් යෝගාවචරය. ආධුනිකයන මොනවක්වත් කරන්න වෙන්නේ ආධුනික අඩු ගානිකම අරමුණ කිට්ටු කර ගන්නවත් බැරුව දඟලනවා. ඒක යාගේ වගකීම. යාගේ මේ අභියෝගේ. ගියාට පස්සේ තේරෙනවා වරක හොඳටම සමාධිය වෙනවා වරක හොඳටම ඇවිස්සෙනවා මේ හැදෙන හිතක හැටි. නිතරම සමාධිමත් වෙලා තියෙනවා නම් ඒක කෙලස් කැපෙන්නේ නැහැ නිකන් ෆ්‍රිජ් එකට දාලා නැත්නම් ඩී ෆ්‍රීසර් එකට දාලා එලෝරු ටිකක් තිබ්බා වගේ. එලෝරු කන්න බෑ. ඒක ලොක් කරලා ෆ්‍රිජ් එකේ තියද හැකියි. නැත්නම් එලෝරු එළියට ගත්ත ගමන් කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඇවිස්සිච්ච ගමන් මේක අහලා තියෙනවා. මම නැවතත් ආනාපානට යන දෙක හේමම සරුවචන්සි සඳහන් කරලා තියෙනවා. උඹට යම් සමාධි නිමිත්තකින් සමාධි වුණාද ඒ නිමිත්ත බලපන්දයි. ඒකට ඇවිස්සෙන්නේ සද්දකින් වේදනාවකින්. නමුත් ඇවිස්සනත් එක්කම ආය ආනාපාන එනවා. අපි ආනාපාන ගන්නවා හැරමිටියක් වගේ එහෙම නැත්නම් අත්තලක් වගේ අරගත්තට පස්සේ ආයෙ තැම්පත් වෙනවා ආයෙ විශ්වෙනවා ආයෙ තැම්පත් වෙනවා මෙන්න මේ විදිහට තමයි මේ සමබර භාවයක් ඇතුව වරින් වර කෙලස් කැපීමක් සිදු වෙන්නේ ඒක නිසා යෝගාවචරය ඒක මේ දන්නවනම් සුතමේ ඥාණයෙන් අහලා එයා හරියනවා කියන්නේ යන්නෙත් නෑ භාවනා වරදිනවා කියන්නේ යන්නෙත් නෑ එයා දන්නවා අපි හරියනවා වරදිනවා කිව්වට කෙලස් කැපිල්ල වෙනමම කතාවක් ඒකට අනුග්‍රහ කරන්න මේ දෙකටම සමහිතින් තැම්පත් වීමටත් ඇවිස්සීමටත් සමහිතින් බලන හිටියොත් විතරයි අනවරත කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ විවිධ මානසික හා කායික අපහසුකම් මැද්දේ භාවනාව සිදු කරගෙන ගියත් භාවනාවෙන් මිදී එම ඉරියව් වෙනස් කළ විට භාවනාව සිදු කළා මදියයි හැඟේ. මෙයත් අත් අනවශ්‍ය දෙයක් බවත් මෙය භාවනාවට ඇති දැඩි ආශාව බවත් දනිමි. මේ ද අතහැරීම අවශ්‍ය බවද හැඟේ. කාර්ණික කරුණා කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. අතාරින්නත් එපා. ඉතින් මේක පාවිච්චි කරන්න මේකට කියනවා අපි උද්‍යෝගය කියලා. ඒකත් ටිකක් තියෙන්න ඕනේ. ඒක ඕනකට වැඩි ගියොත් තමයි අසහනයට හේතු වෙන්නේ. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ මේ අපිට හැමදාම මේ මේ විවේකේ ලැබෙන්නේ නැහැ. ලැබිච්ච වෙලාව අපි ඒ කටයුතු ටික කෙරෙන්න ඕනේ. ඒක ගොඩ ගොවිතැන් කරන ගොවියෙක් වැස්ස වහින වෙලාවේ සීගන් සීගන් කියලා තමන්ගේ කුඹර හාගත්තේ නැත්නම් මට ඕන වෙලාවට වස්සන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේ වැඩ ටික කරගන්න ඕනේ. කලදුටු කල බලහිගම වැඩ ටික කරගන්න ඕනේ. මොකද ඒක වැඩි වෙලා ඒකම අසහනයකට යනවනම් එහෙනම් ඉතින් බේතෙන් හදාගත්ත ලෙඩක්. ඒ දෙක සම්බර කරන්න ඕනේ නිසා 100ක් වැඩි නෑ. ඒක හොඳ වෙලාවක්. නැත්නම් ඒක හරියට මාත්‍රාව දැනගෙන නිතරම අවදි මනසක් ඇති කරගන්න නැත්නම් එළඹ සිටි මනසක් ඇති කරගන්න මේක මාත්‍රාවට යොදලා පාවිච්චි කරන එක තමයි කියන්න තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මනේදී ආයාසයකින් තොරව පිටක වේගය වැඩිවන අතර පිටක වේගය අඩුවේ. සිතවිලි සහ සැලසුම් යම් විටක සිතර ආවද ඒවා හඳුනාගත් පසු ඒ නැති වී යයි. මේ සෑම විටම පාදයේ අවධානයද පවතී. සමහර විට විසිවී යන ගතියක්ද පවතී. පරයන්කේ ඊයේ දින සිත මූලික ආශ්වාස ප්‍රශ්වාසයට ගැනීම ඊට අපහසුය. කයෙහි හෝ සිත අරමුණටගත් පසු විගසකින් හිස් පොදුරට යකඩ ඇණයක් වැදුනා වැනි තද වේදනාවක් ඇති වී නැති වී ගියේය. ඉන්පසු සිත සංසුන් විය. නැවත ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නට විය. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු කියලා අපි අනයිගා ප්‍රශ්නෙට. ගත්තර ස්වාමින් වහන්සේ රාග, ద్వේෂ, මෝහ ධර්මයේ නිතර සාකච්ඡා වන අවස්ථා තුනකි. රාගය හා ద్వේෂය අවබෝධ කර ගැනීමට පහසුය. මෝහය එම අවස්ථාව ඇතිවන හේතු එහි යථා තත්වය හා විපාක පහදා දුන මැනවි. තිරුවන් සරණයි. මෝහය අවබෝධ කරන්න හරිය ලේසි කණ්ණාඩියක් ඉස්සරහට යන්න. ගියම ඩක් ගාලා පේනවා gediya පිටින්ම ඕකට තමයි මෝහය කියන්නේ. ඔය පේන එක සම්පූර්ණ gediya පිටින්ම මෝහය. ඉච්චර අමාරු නෑ. හොඳ හොඳ කණ්ණාඩි හොඳට පිහලා තියෙනවා නම් ඉස්සරහට ගිය ගමන් පේනවා ඔන්න මෝඩකම කියන්නේ මේකට. මෝහය කියන්නේ මේක. අවිද්‍යාව කියන්නේ මේක. ඒකයි කියන්නේ කණ්ණාඩි ඉස්සරහට යන්නත් එපා, හැද්දේ කරින්නත් එපා. එතකොට ඥානි. හැද්දේ වහන කරවන මම දැන් මෙතන කිව්වම ඔන්න ඥානි. මෝඩකම බලන්න ඕන කණ්ණාඩි ඉස්සරහට යන එකයි තියෙන්නේ. ඒ නිසා කරුණාකර පැහැෙන්නේ නැතුව ආනපානි කරන්න. එතකොට ඔබ පෙනේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි පෙර දින රාත්‍රියේදී පරයන්ක භාවනාවේදී ආනාපාන භාවනාව කිරීමේදී හුස්ම රැල්ල පිට වෙන විට උණුසුමද ඇතුල් වන විට සිසිල්වද දැනුනි. නාසයේ මැද අග වදින බවද දැනුනි. ටික වේලාවකදී වරණ ඇතුලේ සෙම් ප්‍රතිශාවක් වැළඳී ඇති අයුරු නාසයේ අග තෙත් ගතියක්ද දැනුනි. පසුදින අලියම් කාලයේ පරයන්ක භාවනාවේදී වේගෙන් හුස්ම රැල්ල පිටවන අයුරු දැනුනි. ඉන්පසු ටික වේලාවකදී හුස්ම රැල්ල නොදැනී ගියේය. සමාධියකින් සිටියාය හැඟේ. නැවතත් ටික වේලාවකදී පෙර පරිදි හුස්ම රැල්ල නාසය අග වදින බව දැනුනි. කන් දෙක අගුල් වැටෙන බවද දැනුනි. දෙවන කර්ණ ධර්මදේශනාවලට දැස පියා සවන් දෙන විට හිස දෙපැත්තේ තදවීමක් දැනේ. එනමුත් නොසැලී සවන් දීම හැකි. කොහොමද පළවෙනි වතාවට වෙනකොට ලুকু දේවල් නමුත් ඉස්සරහට මේක සාමාන්‍ය දෙයක් බාටපත් වෙලා කරගෙන යන වැඩේ දිගින් දිගට අරමුණකට ආපాతගත වෙන්න මේක වාසියට හරවගන්න හරවගෙන මේ අත්දැකීම් බහුලීගත වීම සඳහා කටයුතු කරන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපාතර අප නොදැන මගපල ලාභෙන් සිටිය හැකිය. එහෙනම් අම්බේ පරිසංගලෙන් වරහන් ඇතුලේ සිටි. එවැනි අය කෙරෙහි එවැනි අය බව නොදැන ද්වේෂ ඇති කර ගැනීම හෝ වැඩ පැවරීම ආදී සිදු කළ විට එම පවරන අයට පාපයක් හෝ අපට මගපල් ලැබීමට බාධාවක් වේද? තෙරුවන් සරණයි. ඔය නිසා මේ වයර් තියෙනවනම් අත ගෑවොත් එම කරන්ට් වදින. ඒ නිසා වයර් නැත්තනකට ගිහිල්ලා ඉන්න එකයි තියෙන්නේ. හරි භයානකයි. හරි භයානකයි බැරි වෙලා හරි ඔය ඔක්කොමත් හරි බැරි වෙලා හරි මගපල තියෙන කෙනෙක් ආවොත් ඉවරයි. ඔක්කොම ඉවරයි. අපිට වහා අනතුරු ගන්න නිසා ප්‍රාර්ථනා කරන මගපල නිවන් ලැත්තෙක් දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. ඈ නෑ. දැන් ඒ කිව්වත් හරියන්නේ නෑ බොරුකාරයෝ සෑහෙන්න ඉන්නවා. ඒක නෙමෙයි මොන දෙයක් ලැබුණත් අපි කරදරයට ගන්න. ඥානයක් ලැබුණත් කරදරයට ගන්න ඕන දැක්කත් කරදරයට ගන්නවා. බුදුහමරු බෙදෙන්න આવත් ඒත් කරදරයක්. ඉතින් ඒ නිසා ඒ ඕනම ඒ විදිහට බලන මනුස්සයාට මොනම දෙයකවත් මේ සුභේ බලන හැටි වාසියට හරවලා වැඩ ගන්න හැටි තේරෙන්නේ නැහැ. ඉතින් මේ ලැබිලත් නැහැ තව හිතනවා. හිතලා ඒක කරදරයකට ගන්නවා. එයා දුක් කරදර මදිකමේ ඉන්නේ. දුක් කරදර ගන්න කාරණා මදි. ඉතින් ඒ නිසා හැමදේම දුක් කරදර වෙනස ගන්න. ඉතින් මොකද කරන්නේ? කොහොමද ප්‍රාර්ථනා කරනවා අනේ එහෙම මිනිහගේ ගඳක් හරි වැදීවා කියලා ප්‍රාර්ථනා අපි කරණ දෙන්නේ එහෙම කෙනෙක් ඉන්නවනම් අනේ ඒ සුවඳවත් ලැබේවා කියලා දැන් බලනවනේ මේ ඉන්නකොට මෙයා මාර්ගඵල ලැබලා දුනොත් ඔන්න වැඩේ තට්ටු අර වඳුරට දැලිපී හම්බුනා වගේ ඊටාම සියුම් උපකරණ දුන්නොත් වඳුරට උ කපා ගන්න. ඒ නිසා අපිට ලැබෙන හැම දෙයක්ම අපි කරදර කර ගන්නවා. ඒකට මේ මොළ ධාතුව තියෙන්නේ. ඒ දේවල් අනුග්‍රහ පිණිස ගන්න, ඒව තමයි වාසිය පිණිස ගන්න. ඉන්න ඔක්කොම නිවන් දැකලා ඉන්නේ කියලා හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. මේ බාහන කරන ඔක්කොමලා නිවන් දැකලා තියෙන කියලා ගන්න. මම නිවන් දැකලා තියෙන ගන්න ඒත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒක සීලයේ සඳහා යනවනම් බුදුදහම කියලා තන ඒකත් ගනි. ඊට පස්සේ තමයි ඒක පරිසද්ද කරගන්න හේතුවක් වෙනවනේ. වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් ලැබුණාම ඒක කරදර කරගන්න හිත ඒක මානසික රෝගයක්. කොයි සියුම් දේ ලැබුණත් කොයි ඥානෙ ලැබුණත් මොනවා ලැබුණත් කරදර කරගන්න. ඒක තමයි මේ මේ කුකුච්චේ කෙලස්. ඒක එනකොට ඒක නම් කරන්න මේ කුකුස්. මේවත් එක්ක මට ගණදුණුවක් නැහැ. මට දෙනේ වර්තමාන මොහොතේ ඉන්නකොට. ඔය සමාජ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. ඒක විසඳලා මේකට එන්න බෑ. මේක විසඳගත්තොත් අරක ඉබේම විසඳෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ යම් දියුණුවක් වරණද සමාධිය හෝ ඉන් එහා ප්‍රතිඵල ලැබූ කෙනෙක් වම දකුණ වශයෙන් සක්මන් කිරීම ප්‍රමාණවත්ද? ඉන් එහා පියවරට වරහණතුල ඔසවමි තබමි ආදී වශයෙන් සක්මන් කිරීම අවශ්‍යමද? කාර්නිකව මේ ගැන පැහැදිලි කර දෙන්න. අපි ඇත්තටම ක්‍රමවේදී අපිට අවශ්‍ය නැහැ. සතිය වැඩෙනවා නම් එච්චරයි ඕන කරලා තියෙන්නේ. බබාට නැලවිල් කපි කියලා නලවනද කකුල් දෙක හොල්ලලා නලවනද හ්ම් කියනද ප්‍රශ්නයක් නැහැ. බබා 130ක් නලවිලකොට නලවි කලින් නැත කරන්න. 160ක් යනකොට කකුල් දෙක හොල්ලගෙන නැත කරන්න කියලා පොත්වල ලියත හැකියි. ඒවට ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ බබාලා ඉන්න අම්මලා දාන්න. නිසා කරුණා කරලා සතිය තියෙනවා නම් අඛණ්ඩව සතිය අඛණ්ඩ වීම සඳහා ඕනම දෙයක් කැපයි කියලා හිතා ගන්න. ඒක සඳහා පොඩි උපමාන ටිකක් දෙනවා. ඒක ගලප ගන්න බැරි නම් අර ඉස්සල ප්‍රශ්නට වගේ හැම උපක්‍රමයක්ම කරදරයකට ගන්න. හැම දීලා තියෙන ටෙක්නික් එකක්ම සමීකරණයක්ම උපක්‍රමයක්ම කරදර කර ගන්න. මොකද අපි ප්‍රයෝජනය සලකලා වැඩ කරන්න දන්නේ. මෙතන එකම ප්‍රයෝජනේ සමාධිය හෝ ඉඤ්ඤා නෙවෙයි. සතිය කියලා බොහෝම සරලව වර්ණගා ගන්න. සතිය වැඩෙනවනම් ඒ ඕන දෙයක් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම සතිය ඇති මට සතිය ඇතිවන්නේ හුස්ම රැල්ල උඩ පහත යාමේදී පමණය. එෙහිදී ටික වේලාවකින් ආශ්වාසයේ පමණක් ප්‍රකට වී ප්‍රශ්වාසයේ නොදෙනී යන තරම්ය. සමහර විට මේ දෙකම නොදෙනීයයි. නාසිකාග්‍රේ හෝ තොල්ලග හුස්ම රැල්ල වදිනවා නොදැනී. මේ අඩුපාඩුවක්ද? ස්වාමීනි මේ පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුව ඒකාන්තයි. නෑ මිනිශ්චය කරන්න එපා. තමත් ඒක දිගේම එමෙ තන සම්පත් වුණාට පස්සේ ඔය ප්‍රශ්නේ ගන්න නැතුව දිගට යන්න. ඒ ගත් එක දිගේ යන්න. මොකද මේ මේ වෙනකොට හැම බණකදීම මේ කියලා තියෙනවා තාම අහුවෙලා නැහැ. දැන් ආයසරයක් කිව්වත් ඒත් ඉච්චරයි. ඒ නිසා ඔය ආපු පාර හරිනම් ඔතෙන්කම් සතිය අඛණ්ඩ නම් ඒ අඛණ්ඩ සතිය කඩා ගන්නසෝ තව ඉස්සරහට යෑමට කල යුත්තක් කරන්න. හරි වැරදි බලන ප්‍රශ්නයක් ගන්න එපා. ඒකට හිත කුකුස් වෙනවා. ඕනේ නම් දැනගන්න කලින් බණ එකක් අරගෙන ආන්න ඕනේ බණක් අරගෙන ආන්න හැම එකෙම ඕක ලියවිලා තියෙනවා. නමුත් තාම ඒක ගොදුරු වෙලා නැහැ, ගෝචර වෙලා නැහැ. ඒ උපදේශයක් වශයෙන් කියන්න ලොන් ගත්ත සතිය කඩා ගන්න නැතුව ඉදිරියට ගෙන යාම සඳහා කල යුත්තක් කරන්න කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මරණ මොහොතේදී කෙලෙස් අකුසල ඇති කලෙහි අනිවාර්යෙන් අපාය හෝ තිරිසන් යෝනියේ උපදින උපදිති ඔබ වහන්සේ පැවසුසේක. ඊට ප්‍රබල වේදනා සහිතව මරණය සිදුවේ නම් ඒ වේදනාව මෙනෙහි කළ යුතුයද? එෙහිදී ද්වේෂයෙන් තොරව සතිමත් වන්නේ කෙසේදයි පහදා දෙන ලෙස ගෞරවපූර්වකව ඉල්ලමි. දිගටම ප්‍රශ්නේ දිගටම සිහි විසඤ්ඤව වරණතුළු කෝමා තත්වේ සිටින්නෙකු මේ අනතෙක් සිතෙහි තත්වයක් ලැබඳු වේද? ඒ රෝගියාගේ චුතිසිත චිත්තය කෙසේ සකස් වේද? ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ වේවා. මේ මේ පරි මේ භාවනා ඇතුළත එක සැරයක් හරි ආනාපානට දැකලා තියෙනවනම් මට කියන්න මම ඒක අරා ඔක්කොම උත්තර දෙන්නම්. මේ ඔක්කොම තියේදී මාව මරන්න හදනවා. මේ චුති හිතර ගෙනියන්න හදනවා. කරුණාකල මේ අයිය හති තියෙන වෙලාවේ සතියෙන් ආනාපාන කළ මට එක ආස්වාද ප්‍රසවාසයක් ගැන කියන මම ඔක්කොටම උත්තර දෙන්න. දන්න විදියට. නැවත කරුණාකල මේ 50 දිනක් නොම ගරින්න එපා. ඒකට මං ඉඩ තියන්නේ ඒක නෙවෙයි මේ ධර්ම සාකච්ඡා කියලා කියන්නේ. අපි ධර්ම සාකච්ඡා කරන්නේ මේ දීලා තියෙන උපදේශ ක්‍රියාත්මක කරාද? එක හුස්මක්වත් දැක්කද? ආනීය කරුණා කරලා මේ අනිත් අයගේ දහිරිය වෙනස ඒක ඉදිරිපත් කරන්න. මේ කොහෙදෝ යන දේවල් අරගෙන සාකච්ඡා කරන්න. එනනම් දහම් පාදලකට යන්න. ගිහිල්ලා ඒක ඉගෙන ගන්න. නමුත් මෙතන තියෙන්නේ අපි ඊට වැඩිය සක්‍රීය වැඩපිළිවෙලක්. ඒ නිසා කරුණා කරන්න එක හුස්මක්වත් දැකලා තියනවාද? මට ඒක ගැන පොඩ්ඩක් කියන්න මම බැගෑවෙනවා. එතකොට මම බලනනම් ඊට ටිකට උත්තර දෙන්නේ ඔක්කොම තියෙද්දි මේ 50ක් විතර නම කරින්න දෙයකට මට සහයෝගය දෙන්න බෑ. ඒ නිසා මම මට උත්තර දෙන්න නැත්නම් මම ප්‍රශ්නේ සාකච්ඡා නොකර අතාරිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ එදිනදා ජීවිතයේ සතිමත් විසීමේදී ධම්මානුපස්සනාව ප්‍රයෝගික කරගත හැකි කෙසේදයි කරුණාකර පහදා දෙන්න. ඔබගේ මේ මහසී කාර්යය දිනෙන් දින දියුණු වේවා. නෑ මොනවාක්වත් ඉදිරිපත් කරගන්න යන්න එපා. එදිනදා සතිමත් වෙනකොට මොකද්ද වැටෙන්නේ කියන්නේ? එච්චරයි. ඒක මේ අරක කරන්න ඕනේ මේක කරන්න යන්න එපා. අපි පාරේ යහපැත්ත පයින්න වෙලාවක හැප්පෙන්නේ නැතුව එහාට යන එක විතරයි අපට ඕන කරලා තියෙන්නේ. වෙන දේවල් කරන්න යන්න ඕනේ. එදිනදා ජීවිතේ ගත කරනවා කියලා කියන්නේ නිකන් පාරක් කරා පයින් වෙලාව වගේ. ඒ ලාවේ සතිය තිබුණොත් මොන අනුපස්සනාව වුණත් වටිනවා. ඒ වෙලාවේදී අර ධම්මානුපස්සනා හදන්න හදනවා කියලා කියන්නේ මේ සාමාන්‍ය වෙලාවකවත් කරගන්න බැරි වැඩක්. ඒ නිසා එදිනදා ජීවිතේ සතිමත් වීම සහතික කරගන්න. ඒකට සතිය ඊටු ටික දිගහැරලා හරි ගසලා දෙනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් ධර්මහබෝධයේ පිණිස අභිධර්මයේ දැන ගැනීම අවශ්‍යද එසේ නොමැතිව ආනාපාන භාවනාව පමණක්ම වැඩිමින් ප්‍රාර්ථනා කරන නිවන ලැබිය හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. තවද ධානය ගැන 1 සිට 4 දක්වා පැහැදිලි කිරීමක් කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නමැද ඉල්ලා සිටිමි. නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස ඔබ වහන්සේ දරන කරුණාව, දයාව, ඉමාත්‍ය. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී භව ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මම කියනවා දැන් මම අපි දීලා තියෙන උපදේශ අනුව භාවනා කරලා මොනවද දැක්කේ කියලා කිව්වොත් මට ඊට ටික මම වග වෙනවා. එහෙම නැතුව එක එක මාත්‍රිකා යෝජනා කරන්න ගත්තොත් මේ දවස් පහක් අය කරගෙන ගියේ පාර ආය ඇහැලා හැප්පෙනවා. ඉල්ලීම වැරදි කියලා මම කියන්නේ අධාර්මිකයි කියලා කියන්නේත් නෑ. නමුත් මේ ගත්ත තේමාවත් අපි අරගෙන යන්නේ කම්බිය විදිනා වගේ අමාරුවකින්. ඒතිෙදී අපිට මේ ධානය ගැන කතා කරන්නයි, අභිධර්ම ගැන කතා කරන්නයි ගියොත් විශාල මාත්‍රිකාවලට අපි ආපහු විවෘත වෙලා සුළුසුලකට ආවුනා වගේ වෙනවා. ඒක නිසා තතන තතන මේ යන ගමන යනවා මිස නැත්නම් මේ යන ගමනේදී තියෙන අපහසුකමක් හෝ කතා කරනවා මිස මේ අලුත් මාත්‍රිකා හඳුන්වා දෙන වෙලාවක් නෙවෙයි. අපි දැන් ඉන්නේ හොඳටම වැඩි මැද. මේ වෙලාවේදී අලුත් මාත්‍රිකා හඳුන්ලා දෙන්න බෑ. අවශ්‍ය නම් රිට්ටි ටික ඉවරලා යනකොට යෝජනා වශයෙන් කියලා තියලා යන්න මෙන්න මේ මේ දේවල් අනිකාන් රිට්ටි ටිකදී අපි ගමු කියලා. මුලින් ගත්තනම් අපිට කරගෙන යන්න පුළුවන්. දැන් අතරමැදි කරන්න කිව්වොත් පටලැවෙයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ 2014 9යි 14 වෙනි දින දේශනා කළ දේශනයට අනුව හුස්ම රැල්ලට සිත පවත්වමින්ම 15 දින පළමු පරයන්කය තුළ සිදු සිදුවීමක් ඔබ වහන්සේට ප්‍රකාශ කර සිටිමි. ස්වාමින් වහන්සේ නාසිකාග්‍රේ වටා තද බව දැනෙමින් නාසිකාග්‍රේම හුස්ම රැල්ල සිත පවත්මමින් හුස්ම රැල්ලේ නොඑක් සංඥාගෙන ගමන් කරන බවත් උදාහරණ ලෙස වේගෙන් දෙපැත්තට චලනය වීම උඩට පහළට ගමන් කිරීම පහළට වරණ ඇතුලේ නාසිකාග්‍රයෙන් පහළට ශරීරය තුළට කැඩි කැඩි ගමන් කිරීම නාසික අග වේගෙන් රවුමට ගමන් කිරීම දෙපැත්තටම රවුමට ගමන් කිරීම රවුමට කැඩි කැඩි ගමන් කිරීම යන හුස්ම රැල්ලේ ස්වභාවය එකවරම සංසිඳී නොපෙනී ගොස් හිත නිශ්චල භාවයකට සංසුන්කමකට පත්ුනි. මද වේලාවකට වරාණතුලේ මේ අවස්ථාවට පෙර එනම් හුස්ම රැල්ලේ ගමන් ස්වභාවය දකින අතරතුර නිදිමත ඇති වූ අවස්ථාන්ද දැකගතිමි. නමුත් නිදිමතක් නොව අවදි වීමකි. ශරීරයේ සුළඟට අසුවන පොල්ගසක් කැරකෙන ආකාරයට රවුමක් කැරකෙන බවක් දැනුනි. හුස්ම රැල්ල සංසිඳී නොපෙනී ගොස් සිත සංසුන් භාවයකට නිශ්චල අවස්ථාවකටපත් වුනි. මද වේලාවකින් පසු නැවත හුස්ම රැල්ල සෑහළුවෙන් ගන්න බව දැනුනි. පෙනුනි හුස්ම පටන් ගන්න තැන හරියටම මතකයක් නැත. සෑහළුවෙන් හුස්ම රැල්ල උඩට පහළට එනම් නාසිකාග්‍රයේ වැදෙමින් උඩට පහළට එනම් උදරයට සරල රේඛාවක් ලෙස පහසුවෙන් අවදායකව ගමන් කරන බවක් අත්විඳිමි. නාසිකාග්‍රේම සිත රඳවමින් හුස්ම රැඳෙන්නේ පටන් ගන්නේ කෙසේද කියා වරහණ සමායන කොහෙද කියා බලද්දී මුළු ශරීරයම එනම් පොළවේ වැඩ සිටින ස්ථානයෙන් උඩ සෑම තැනම හුස්ම ගන්නා බව අත්විඳිමි. පසු මේ සරල රේඛාවක් ලෙසට එක ඉරකට එක ආකාරයකට සැහැල්ලුවෙන් එනම් උඩට පහළට සැහැල්ලුවෙන් ගමන් කරමින් හුස්ම රැල්ල කෙටි වෙවි ගොස් යන ආකාරයක් නැවත නාසිකාග්‍රේම හුස්ම රැල්ල දැනෙන බවත් ශරීරය තුලින් ශරීරයෙන් පහළට ඇදෙන ගතිය, බර ගතිය, වේදනාවක් උණුසුමක් දැනෙමින් පැන නැගී එන ආකාරයක් දුටිමි. පරයන්කෙන් නැගිටෙමි. හුස්ම රැල්ල පරයන්කය තුල සැහැල්ලුවෙන් සල් රේඛාවට දැනෙන විට පරයන්කෙන් අස්හාරයෙන් වසමින් ඒ ගමන් ආකාරය මතකයේ රැඳෙමින්ම අත්විඳීමට පුළුවන් විය. නැවත මතක් කරමින්ම එනම් පරයන්කෙන් නැගිට ටික වේලාවක් යනතුරු ඒ මතකය ගැනීමටත් පුළුවන් බවක් හැඟුණි. මීට ටික කාලයකට ප්‍රථමත් මෙසේ කීපවරක්ම අත්විඳ ඇත. නමුත් සිත නිශ්චලතාවයකට ශාන්ත භාවයකටපත් වූ අවස්ථාවක් නම් මතක නැත. තවත් දෙයක් නම් මම දන්නවා සමහර අවස්ථාවල නොසසුන් විට වූ විට එනම් සිත විසුණු විට හුස්ම රැල්ලේ චලනය වීම වැඩි බව. සමහර අවස්ථාවල නොඑක ආකාරයටම හුස්ම රැල්ලේ ස්වභාවය එක දිගටම වේගයෙන් පෙනෙන බවත් අත්විඳිමි. එනම් සිත නොසන්සුන් වූ විටත් ස්වාමින් වහන්සේ නාසිකාග්‍රයේ තදින් නොඑක ආකාරයට දකින හුස්ම රැල්ල එක අවස්ථාවකදී ශරීරය තුළට සරල ලේකාවක් ලෙස කැඩි කැඩි ගමන් කරමින් ගොස් යම් තැනක නතර වී එනම් උදරයේ එක තැනක ස්තිම් වේදනාවක් දැවිල්ලක් තුවාලයකින් මතුවෙන ආකාරයට නැගී එන බවත් තවත් තැනක තවත් දෙයක් එනම් දැනීමක් දැනේ මෙසේ මතුවෙන බවත් නාසිකාග්‍රයේ සිට පවත්මින් බලා සිටිමි. නිරීක්ෂණය කරමි. ශරීරය ගැන මද කලකිරීමක්ද හටගෙන පසුව නැති වී යයි. සසර දුක බවත් වැටහෙනවා. ඔබ වහන්සේ තව තවත් අපට ධෛර්යය දෙනසේක්වා. ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි. ඉස්සරහට යන ගතියක් පේන්න තියෙනවා. පියනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩමුළුවේදී දවස පුරා උපරිම අන්දමින් සතිය පැවැත්වීමට උත්සාහ දරන්නෙමි. දවසේ වැඩ කටයුතු වලදී දැනෙන සංවේදනා පිළිබඳව සිහියෙන් මෙනෙහි කිරීමට වෙරදරමි. භාවනා පුහුණුවේදී මා වැඩියෙන් ප්‍රිය කරන්නේ සක්මනටය. සක්මනේදී ශරීරයට දැනෙන දේ නොඑක අන්දමින් නිරීක්ෂණය කළ හැකි බව වැටහි. ලනුපැදුර මතදී මුලින්ම වම දකුණ හොඳින් හඳුනා ගන්නා අතර පාදයේ ලනුපැදුර ස්පර්ශ වීමේදී මුලින්ම විනුමින් පටන්ගෙන ඉදිරිපස ඇඟිලි තුඩු දක්වා දැනෙන රළු බව, ගොරෝසු බව හා උණුසුමක් දකිමි. කකුල එසවීමේදී විලුඹෙන් පටන්ගෙන අවසානයේ ඇඟිලි තුඩු වරාණ ඇතුලේ මාපට ඇඟිල්ල හා දෙවන ඇඟිල්ලෙන් එම ස්පර්ශය අවසන් වේ. එසේම අඩිය තබන විට ශරීරයේ බර දෙපසට දැනෙන අතර ඒ අනුව සිරුර දෙපසට වැනෙන බව දැනේ. දණහිස් වලින් යාන්තමට කකුල නැවෙන බවද පැහැදිලිය. මුලදී වමනාවෙන්ම කකුල ඔසවනවා තබනවා කියා කළද දැන් මා ඔහේ ගමනක් යනවා සිතා දැනෙන වෙනස් වීම ගැන සිතන්නට වීමි. එවිට මෙනෙහි ගමනෙහි සහැල්ලු ගතියක් දැනේ. සක්මන කෙළවරදී දෙවන පැදුරට මාරු වන විට ඒ දෙක අතර ඇති ටයිල් පොළවේ ශීතල බව හා මෘදු බව දැනගත හැකි විය. එම පහස පතුල් දෙකටම ලබා දීමට උනන්දු වෙමි. කලාතුරකින් ඇඟිලි ඇටයක් කැඩෙන ශබ්දය නිරීක්ෂණය විය. සමහර අවස්ථාවලදී ගමන බාල වූ විට පාදයේ පැදුරේ ස්පර්ශ වන ශබ්දයේද ඇසිය හැක. වැලි මත ඇවිදීමේදී පාදයේ වැල්ලේ ගැටෙන ශබ්දය හොඳින් ඇසේ. එසේම ඇතම් තැනක ඇති වරාණතු වීලි වැල්ලේ උණුසුම් බව හා අන්තනකදී සීතලද වෙන් වශයෙන් හොඳින් දැනේ. වැලි වැඩි ස්ථානවලදී පාදයේ යාන්ත්‍රමින් වැල්ලේ එරෙන බවක් දැනේ. පාදයේ එසවීමේදී ඇඟිලි තුඩුවල රැඳී වැලි ඉදිරියට විසිවෙන බවද හොඳින්ම දැනේ. අත් දෙක නිදහස්ව ගමන් කරන විට එය සිරුරේ පැද්දීම අනුව සිරුරේ සෙමෙන් වැදී දෙපසට විසිවන බව නිරීක්ෂණය කළ හැකිය. එසේම අත් දෙක ඉදිරින් බැඳගෙන ගමන් කරන විට ගමන බාලව සිරුරද ශාන්ත වන ගතියක් පෙනේ. නමුත් අත් දෙක පිටුපසට කර එකතු කළ විට ශරීරයේ ඉදිරියට තල්ලු කරනවා වැනි හැඟීමක් දැනේ. එමෙන්ම පිටිපසදී එක අතක අත්ලෙන් අනිත් අතේ මණික් කටුව අල්ලා ගන්නවාට වඩා ඇඟිලි එකට යා කර අල්ලාගත් විට පිටුපස මාංශ පේශිවල චලනය පවා හොඳින් පැහැදිලිව දැනේ. හැකිතරම් වේලා සක්මන් කර පරියන්කට යන්නෙමි. එෙහිදී මම දැන් මෙතන යයි අදිෂ්ඨාන කර ඉබේ එන හුස්ම රැල්ල දෙස බලා සිටිමි. ඇතුළවන හුස්ම සීතල හා ගොරෝසු බව දැනගනිමි. එසේම පිටවන හුස්ම උණුසුම් හා සෑල්ලුය. ආශ්වාසයේ කෙටිවන අතර ප්‍රශ්වාසයේ තරමක් දිග බව පෙනේ. ටික වේලාවකට පසු උඩටගත් හුස්ම නතර කර බලමි. එය තරමක් අමාරුය. ඊතා ඉක්මනින් හුස්ම පහතට හෙළිය යුතු නමුත් පහළට දැමූ හුස්ම හෙලා ටික වේලාවක් හිඳ උඩට හුස්ම ගත හැකිය. ආනාපානයට සිත යොමු කර බොහෝ වේලාවක් ගත වූ පසු හුස්ම රැල්ල ශාන්ත වනු දැකිය හැක. සිතුවිලි වේදනා ඇතත් ඒ සියල්ල මගහරිමින් ආනාපානයටම සිත යොමු කිරීමට වෙරදරමි. මෙම පුහුණු කාලයේ ඉතා සතුටින් හා සිතේ සෑල්වෙන් ගතවන බව ඔබ වහන්සේ වෙත දැනුම් දෙන්නේ ඉතාමත් ගෞරවෙනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. දෙන්න නිකන් නියුන් සහෝදරයෝ ළඟ ළඟ ගිහිල්ලා තියෙනවා. දෙන්නම ඉදිරියට යන බව පේනවා. ලිඛිත පත්‍රය පමණයි පැවරෙන්නේ. සාදු සාදු සාදු. බෑගුත් විනාඩි 20ක් කරන් තියෙනවා. නිසා මම ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. එතකොට අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට බලාපොරොත්තු වෙමු. පරියංග භාවනාව. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.